දැයි සියලු දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙනවා ධර්ම කරුණ යුක්තෝ සාදු කාර්ය ප්‍රාප්තමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තීතිය ගාපතිය වං සික්කිතබ්බං න ආකාසානං ඡායතනං උපාදිස්සාමිති නච මේ ආකාසානං ඡායතන නිසිතං විඥානං භවිස්සති තී ඒ වග්නිති ගහපති සික්කිතබ්බං තීති දෛ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් ගන්න පරිදි අපි මේ අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේ ඉදිරිපත් කරගෙනයි මේ දේශනාවලියට දවසින් දවස මාතුකා උපයාගන්නේ සපයාගන්නේ උද්දෘත කරගන්නේ ඉතින් ඒ අනුව අපි සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුමාට ඉදිරිපත් කරන ලද ධර්ම කොටාස නැත්නම් ආයුධ කට්ටල වගේ කට්ටල කීපයක් කරා ගිහිලා තියෙනවා. ඉතින් යනකොට තවත් එකකට තමයි අද මේ මුල පුරන්න හදන්නේ. මෙතෙක් කල් අපි ඇහ කන දිව නාසය කය මන කියන ආයතන හය පිළිබඳව එක කට්ටලයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර කියලා තව එක කට්ටලයක් උපාදාන ස්කන්ධ වශයෙන් සාකච්ඡා කරා. තවත් එකක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. ඒ පහම රූප කොටස් විශේෂණය කරලා සාකච්ඡා කරා. අද මේ මුල පුරන්නේ අරූප කොටස් සම්බන්ධව නැත්නම් අරූප ධාන හතර සම්බන්ධව අර විදිහටම ඒ මත උපාදාන නොකර සිටීමට දෙන උපදේශයක්. ඉතින් මේක නැත්නම් මේ අරූප ධ්‍යාන පිළිබඳව මේ කරන උපදේශ ගැළපෙන්නේ සමත භාවනා කරන අයට නේද විපස්සනා භාවනා කරන අයට එහෙම රූප ධ්‍යාන අරූප ධ්‍යාන නැති නිසා ඒ අරූප ධ්‍යාන සම්බන්ධ කොටස් කොහොමද විපස්සනා භාවනා කරන යෝගාවචරයන්ට අදාළ වෙන්නේ සම්බන්ධ වෙන්නේ කියලා මූලිකම මූලධර්මයේ ප්‍රශ්නකුත් මතුවෙන්නේ තියෙනවා. නමුත් ඒක පිළිබඳව පොඩි ප්‍රමාණික උත්තරයක් බුදුමේ අපේ ඒ පන්දි ස්වාමීන් වහන්සේගේ ඉන්දිසෙල් ලයිෆ් කියන පොතේ ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිව මාතෘකාව අරගෙන තියෙනවා රූප ධ්‍යාන හතර විපස්සනා කරන කෙනෙකුට වැටෙන්නේ කොහොමද කියලා. පළවෙනි වතාවට. ඒවට කියනවා විපස්සනා ධ්‍යාන කියලා. ඒ කරපු විග්‍රහයට මේ වෙනකන් කවුරක්වත් විරෝධයක් පාලා නැහැ. ඒ නිසා පළවෙනි ධ්‍යානය රූප ධ්‍යානය ලැබනකොට සමත භාවනා කරලා අර්පණා වශයෙන් ධ්‍යානයට සමාදින පුද්ගලයාත් ඒ වගේ සමත භාවනා නොකර විපස්සනා කරන කෙනෙකුට ඒකට වැටහෙන ආකාරයට කෘත්‍ය වශයෙන් වැටෙන ආකාරයත් දෙවෙනි ධ්‍යානයට සාපේක්ෂව නැත්නම් සමතේදී දෙවෙනි ධ්‍යානට සමවදින අර්ථනා ධ්‍යානට සමවදින කෙනාට සාපේක්ෂව විපස්සනා යෝගාවචරයට එතනදී මොකමද වැටහෙන්නේ කියන එකත් තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ හතරම විස්තර කරලා තියෙනවා ඒකට ඒ ස්වාමීන් වහන්සේම නමක් දාලා තිනවා විපස්සනා ධ්‍යාන කියලා. ඒ පාරදී ගියම ඉදිරියට ගියොත් මේ ආකාසානං ඡායතනෙ කියන එක සමත වශයෙන් අර්පණ සමාධි වශයෙන් මේ ආයතු දෙයක්ද එහෙම නැත්නම් ඊට අදාළ ඒ ජවනිකාව අර්පණ වශයෙන් නොවි විපස්සනා යෝගාවචරයත් අත්දකින්නවද කියන ප්‍රශ්නේ ගත්තොත් සූත්‍ර කීපයක් තියෙනවා සර්වචනanse දේශනා කළා එහෙම සමත යෝගාවචරය කියලා නම් කරලා නැහැ කාටත් වගේ මේ අරූප ධ්‍යාන සම්බන්ධ කතන්දරේ තියෙනවා කැපී පේනවා ඒ වයිදී විපස්සනා පාරේ යනකොට ඒ වගේ අත්දැකීමක් ලබනවා හැබැයි ඒක අර්පණාවට නැත්නම් සම්මත වශයෙන් සම්මත වශයෙන් තියෙන අර්පණ ධානයක් නෙවෙයි ඒ අත්දැකීම ලැබෙන වෙලාව. ඉතින් ඒකයි ඒ ක්‍රමය හරහායි අපිට මේකට ප්‍රස්ථාන ලැබෙන්නේ කියන මූලික මානසික தත්ත්වයට යටතේ නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ අනුව මෙතන මේ අරූප ධානවල පළවෙනිම ධානය සඳහන් කරලා තියෙන්නේ ආකාසානං ඡායතනෙ කියලා. ඒකට පොඩි ඉඩක් ලැබුණා අපට. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා හයකට බෙදලා දක්වනකොට මේ ධාතුන්ගේ විශේෂයෙන්ම රූප ධාතුන්ගේ ආස්තික නාස්තික කියලා දෙකක් තියෙනවා. ඇති බව, පේන බව, ඉදරන්න බොදුරු වෙන බව තියෙනවා පඨවි ආපෝ තේජෝ වල. ආකාශයේ තියෙනවා ඉදරන්න ගොදුරු වෙන්නේ නැති ඒ පටවිය ආපෝ තේජෝ වලට පසුබිම එහෙම නැත්නම් වේදිකාව තියෙනවා. ඒක මේ මෑත කාලේ භෞතික විද්‍යාවේදී හොයාගත්ත anti matter matter anti matter කියලා හැම ද්‍රව්‍යයකටම හේවණල්ලක් වගේ එකක් තියෙනවා. ඒ හේවණල්ල ද්‍රව්‍ය නෙවෙයි. හැබැයි ඒ ද්‍රව්‍ය වගේ ඒකට විශේෂ හැස්වීමක් තියෙනවා. අනිත් වගේ තමයි පටවියාපෝ තේජෝ වායෝ වල තියෙන නාස්තික පැත්ත නැත්නම් අභාව ප්‍රඥප්තිය තමයි ආකාශය කියලා කියන්නේ. ඉතින් ඒක රූප ධ්‍යාන හතර 1 2 3 4 ධ්‍යාන හතර ලැබුවට පස්සේ ඒ කෙනෙක් උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය හොඳට අත්දකින්නවා. ඒ අත්දකින්නකොට සමත ක්‍රමයට කරන විග්‍රහය අනුව නැත්නම් ත්‍රිපිටකයේ තියෙන සාක්ෂි වල හැටියට හතරවෙනි ධ්‍යානට යනකොට හතරවෙනි ධ්‍යානයේ සඳහා පාදක කරගත්ත අරමුණ වෙන ආනාපානේ නොදැනෙන මට්ටමට යනවා කියන එක සම්මත පිළිගැනීම. හතරවෙනි ධ්‍යානයේදී 1 2 3 ධ්‍යානවලදී දැනෙන හුස්ම නොදැනෙන මට්ටමටම යනවා. ඒකෙන් තමයි 3යි 4යි වෙන් කළ දැනගන්නේ තුන්වෙනි ධ්‍යානයේදී හුස්ම සුඛයක් විදිහට වැටෙනවා. ඒක කියනවා මේ ආශ්‍රව ප්‍රසාරසේ සුඛ භාවේ නැත්නම් ඒකට මම වචනයක් දැම්මා ආස්වාසේ ආස්වාදයක් වෙන වෙලාවක් කියලා. නිකම්ම නිකම්ම මේ ඉඳලා ගණන් ගන්න තුති හුස්ම ගන්න ගන්න හුස්මක් පාස බැටරි charge වෙනවා වගේ ගන්න ගන්න හුස්මක් පාස නව ජීවියක් ලබනවා වගේ ආස්වාසේ ආස්වාදයක් වෙන වෙලාවක් කියලා. ඒකට අචාන්ද්‍රම් beautiful breathing කියලා දානවා කියනවා. ඊට පස්සේ එනවා ආශ්‍රව ප්‍රසවාසය ඇත්තෙම නැහැ. මුත්තටම සියුම් වෙලා යනවා සියුම් වීම අනුව හුස්ම නොදැනීම අනුව තමයි මේක හතරෙන් ධ්‍යාන කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක හරි අශීරු අවස්ථාවක් විතර තියෙන්නේ. ඒක මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේගේ පොත් පරිවර්තනය කරනකොට ඒ ශාන්සිය තර්කානුකූලව පෙන්නලා දෙනවා. හුස්ම මේ විදිහට ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමට ඒකාග්‍රතාවයේ සාපේක්ෂාවට එනකොට හුස්ම දැනෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේක දැනෙනවද නැද්ද කියලා බලන්න කිව්වොත් පේනවා. පෙන්වන ධ්‍යාන කැඩේ. ඒ නිසා නැති බව බලන්න යන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා. මේක හරියම. මේක හරියම අමාරුයි භාවනා කරන කෙනෙකුට හොඳටම හුස්ම දැල්ල ගෙවෙද්දි හොඳට සතිය තියෙනවා හොඳට සමාධිය තියෙනවා ඉරියව් හොඳට තියෙනවා ඔක්කොම සක්තියකටපත් වෙලා තියෙන වෙලාවක මෙතන ඇත්තටම හුස්ම තියනවාද කියලා බැලුවොත් පේන. ඒ බලන මොහොතේම ධානය කරනවා. ඒක <clears throat> සරුවත්‍යන්සේ සඳහන් කර තිනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං මොති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න පටන් අරගත්තොත් ඒ දේම වෙන දෙයක් වඩටපත් වෙනවා. අපි නිදර්ශන තියන බොහෝ විට යමක් පිරිසුදු කියලා බලන්න අතින් අල්ලුවොත් අල්ලනකොටම ඒක අපිරිසුදු වෙලා යනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ ගැබක ඉන්න කලල රූපයක් තියනවද නැද්ද කියලා බලන්න ගියොත් ගැබ්සරෙන් ඉඳී තියෙනවා. ඒ තමයි කාදිසියු. ඒක අතපත ගෑවොත් ඒ අතපත ගාන ගාන දැන් එහෙම කරවෙනවා. ඒක නිසින්ින්ද වැඩෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක ඒ වැඩිගෙන එන වෙලාවේදී අවශ්‍ය කාරණා දීලා වැඩෙනවා ඇති කියලා බලහින්න මිසක් චෙක් කරන්න ගියොත් ඉවරයි. ඉතින් ඕකට අපේ අනුලක්ක ඒ දවස්වල කේක් එකක් හදන්න ගියා. මේ කේක් පන්තියට ගිහලා නෙවෙයි ඉතින් කේක් හදලා ඉතින් අපිට අවන් තිබුණේ නෑනේ. ඉතින් ඒ නිසා වතුර මුට්ටියක් තියලා වතුර මුට්ටිය ඇතුලේ සාස් පානක් තියලා සාස් පානට කේක් මැටිරියල් දාලා දැන් මෙච්චර වෙලා තැම්බෙන්න දෙන්න ඕන. එතකන් මුට්ටිය වහලා තියන්න. ඉතින් මගදී මේක පිපෙනවද කියලා බලන්න අම්මක් ඇරලා බැලුවා. කේකෙ බුක් කාලා ඇතුලට ගියා. ආයි කොච්චර වහලා තිබ්බත් ආයෙ පිපිලා වෙන්නේ. ඒ කියන්නේ මේ මල්ල ලියලා බලන්න යන්න එපා. ඔබල බලන්න යන්න එපා. බැලුවොත් ගෝරි ගොඩයි. ඉතින් මේක මේ අදබනට අදාළ කතාවක් නෙමෙයි. මේකට පසුබිම සකස් කරන්න මේ කියන්නේ. පළවෙනි හතරවෙනි ධ්‍යානයේ ඉන්නකොට හුස්ම මට දැන් ඇත්තටම තියෙනවද නැද්ද කියලා බලන්න ගියොත් ඒ බලන පවුරු ගෑම නිසාම හුස්ම තේරෙන්න පටන් ගන්නවා ධ්‍යාන කරේ. පාඩුවක් වෙන්නේ ආයසරයක් යයි ටිකක් වෙලා යනකොට හුස්ම නැති වෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය විපස්සනා කරන කෙනාට තමයි. විපස්සනා කරන කෙනාට තේරෙනවා තමයි බිම්බි මැකෙන්නේදී භාවනා කරගෙන ගියා. ආනාපානතිගේ භාවනා කරන්න ගියත් හොඳටම මේක ක්‍රමානුකූලව කියන හොඳට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් මට්ටමකට භාවනා කරලා දැන් හරි දැන් සතිය තියෙනවා කියලා හුස්ම දිගේම ගියාම ආශ්වාස ප්‍රශ්වාස දෙකම සමාන රූපේ. වෙන් කළා නම් කරගන්න බැරි. වෙන් කළා මෙනෙහි කරගන්න බැරි. ඒ පටලව ගන්න නැතුව දිගට ගියොත් මේක ගෙවිලා ගෙවිලා ගෙවිලා හරියට බත් ටිකක් නැත්නම් හාල් ටිකක් වතුර දාලා තම්බල තම්බල තම්බල යනකොට හාල්ලට නැතුව කැඳ වෙනවනේ. ඊට පස්සේ ඝන නැහැ. ද්‍රව බවටපත් වෙනවා. අනබ උස්ම සම්පූර්ණයෙන් බොඳ වෙලා යනවා. ඒ බොඳ වෙලා යන ගමන ගොරෝසුට හාල්ලට වගේ තිබුණ ආස්වාද ප්‍රසආස කිවිල කිවිල කිවිල කියලා අන්තිමට කැඳ වෙලා යන ගමන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ Tamanට මේ නීවරණ අයින් කරන්න හේතු වෙච්ච මේ අරමුණ සාදරයෙන් බලන වෙනුවට ඒ අරමුණ පවා එන්නේ එන්නේ එන්නේ විපරිණාමයටපත් වෙනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ తాවකාලික බවටපත් වෙනවා වෙනස් වෙන බවටපත් වෙනවා ආන්නේ බව දකින්න නම් සතියට වඩා ගිය දැනුමක් ඊතර තියෙනවා. සතියට ලක් කරගත්ත අරමුණත් කඤ්ඤම් මරඤ්ඤම් කියන තාලට බලන්න. එහෙම නැත්නම් ඒක දිහා ඒකත් විනාශ වෙනවා කියන බැල්මෙන් බලනවා කියන එක ලේසි නෑ. ඒක තමයි සමථ විපස්සනා වෙන්නේ. සමථයේදී බලන්නේ අරමුණ දිහා බොහොම සාදරව මේ කොට වෙන්න හේතු වෙච්ච ඉනිමක එහෙම නැත්නම් හැරමිටිය ඒක දිහා බොහොම ආදරෙන් බලන්නේ. විපස්සනා නෑ. විපස්සනා බලන්නේ මේකත් වෙනස් වෙනවා. මේකත් తాවකාලිකයි කියලා. අන්නේ බලන කෙනාට ධ්‍යාන මට්ටමක නැති වුණත් වාඩි වෙලා මේ වගේ අපි දවස් 3 4ක දිගට භාවනා කරනකොට වාඩි වෙලා හුස්ම තේරෙන හැටි සුළු වේලාවකදී නැත්නම් හුස්ම වාර 20 30 යනකොට ඒක සීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යන හැටි ඉර පායනකොට නිකන් තරු මැකිලා යනවා නේ ඉර පායනකොට නිකන් අඩහඳ ඕබාව නැතිලා යනවා වගේ හොඳට දැක ගන්න පුළුවන්. ඉතින් සමහරු මේක පටලවා පටලව ගන්න මේ නොදැනී ගිය සති නැති වීම නිසායි කියලා හිතනවා. මේ නොදැනී ගිය සමාධිය නැති වීම නිසායි කියලා හිතනවා. මේ නොදැනී ගිය භවණ කැඩලයි කියලා හිතනවා. ඉතින් ඒ විදිහට හිතන යෝගාවචරයා යම් විදිහකට මේක වාර්තා කරනවා. වාර්තා වෙන්නේම නැහැ. මොකක් කියලාට වාර්තා වෙන්නේ නැහැ. මොකද එයා හිතන්නේ මේක අත්තරද්දක් කියලා. වාර්තා කෙරුවොත් විතරක් ගුරුවරයෙක් පුළුවන් කියලා දෙන්න. මේක ඔයාගේ දෝෂයක්වත් හතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් නෙමෙයි. මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. කැඳ හැඳි ගෑවෙන්න හැඳි ගෑවෙන්න හාල් නැති වෙනවා. ඉතින් ඒක තාම යෝගාවචර තේරුම් ගන්න නැත්තම් අපි විශේෂයෙන් මේ කතා කරපු විපස්සනා යෝගාවචර ගැන තේරුම් ගන්න නැත්තම් 100%ක්ම වැරද්ද ගුරුවරයා ඇතේ කියලා පඬිස්වාංශ කියනවා. 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. මේක කොහෙන් හරි ඉස්මතු කරලා මේක කියලා දෙන්න ඕනේ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒක තාම බයර තියාගෙන හිටියොත්, වැරද්දට තියාගෙන හිටියොත්, අත්තරද්දට තියාගෙන හිටියොත් පශ්චාත්තාපයට ගත්තොත් කවදාක සංනිවේදනයක් වෙන්නේ මොකද එයා එතකොට ඒක කියන්න පෙළඹෙන්නේ. එයා හිතන්නේ මගේ දෝෂයක්. භාවනාවේ දෝෂයක්. සතිය නැතිවීමක්, සමාධිය නැතිවීමක් කියලා. ඉතින් අපි හිතමු කවුරු හරි භාවනා කළා මූල කර්මත්තානේ මේ විදිහට ගොරෝසු අවස්ථාව සිවුම් වෙන හැටි සිවුම් වෙන කටි සිවුම් වෙන හැටි දැකලා විතරක් නෙවෙයි වාර්තා කරන්න පුළුවන් නයි කියන්නේ. ඊට පස්සේ ඒක අගේ කිරීමකටත් ලක් වෙලා තියෙනවා කියලා හිතමු කර්ම කොණ්ඩා සුද්ධ කිරීම. එතකොට එයා දිගටම යනවා. එතකොට එයා යනවා එක තැනකට අරමුණක් නැතුව සතිය පවත් ගන්න යනවා. අරමුණක් දිගේ අත්තට දිගේ ආලමකින් ඉගොඩෙච්ච කෙනා අත්තට අතෑරලා අල්ලගෙන යන වැට අතහැරලා යන්න පටන් ගන්නවා. නිකන් කබේ වෙදිනවා වගේ. කබේ වෙදිනකොට අත්තටත් නැහැනේ. ඉතින් මේක හරිම සෙල්ලක්කාරයි. මෙතෙක්කල් Tamanට ආධාර උපකාර කරපු උපස්තරය නැතුව සමබර භාවයක් තියෙනවා. ගමනකුත් තියෙනවා. ඉතින් මේක මේ අරමුණක් පටවියාපෝ තේජෝ වායෝ කියන අරමුණක් ආස්තික ප්‍රඥප්තිය දිගේ ගිහිල්ලා ඒ අදාළ මෙතෙක්කල් අතර අතකග හිටපු අරමුණ නැතුව සතිය දිගට පවතිනවා කියන එක දෙන්න මේ කාලේ තියෙන හොඳම නිදර්ශනය තමයි ආහත්‍යන්තරාවක් රන්වේගේ දිගේ යනකම් පොළවේ තමයි සම්බර භාවය පවත්තන්නේ. ඊට පස්සේ යම් වේගයකට ආවට පස්සේ ඒක තරලයකට ඉස්සෙන. අච්චර යකඩ ගොඩක් පොළවෙන් ඉස්සෙන. ඉතින් පොළවෙන් ඉස්සෙන එක ඔය විල්බර්ට් රයිට් ඕල් රයිට් දෙන්නට ඉස්සලා කවුරක්වත් හිතුවේ නැහැ. කවුරක්වත් හිතුවේ නැහැ මේ වගේ යකඩ ගොඩක් මෙහෙම උස්සන්න බලන්න. ඒ දෙන්නට හරියට උපහාසයට ලක් කරලා තියෙනවා. කොහොමද වෙන්නේ කියලා. දැන් මේ මෑතකදී අපි හැමරුවා අවුරුදු 200 පහ වෙලා තියෙනවා. එතකොට කටුකුරුනේ ඥානানন্দ සාන්ත කියන අවුරුදු 200කට පස්සේ දැන් ඕල් රයිට් පිල්බල් රයිට් රයිට් බව තේරෙනවා. දැන් ආශෙන්තරක් නැතුව යන්න බැහැ. හැම ආශෙන්තරාවකදීම ওই පොළොව දිගේ ගිහලා යම් වේගයකට ආවට පස්සේ තක්කේ හැඩේ වෙනස් කරපුවාම ඒක මේ වාගත වෙන එක ඒ ගමනේ තියෙන තීරණාත්මක තැනක්. ආන්න ওই වැඩේ මේ ඝණයක ගිය ඥානය මේ වාතලයකට ගත්ත කියන එක ලොකු මැජික් එකක්. මේකම තමයි මේ පටවිය ආපෝ තේජෝ වගේ දිගේ කිය සතිය ඒ හතරෙන්ම සමවැරගෙන පුදුම ජවයක් ගන්නවා වෙලාවේ ගැම්මක් ගන්නවා එතකොට තේරෙනවා දැන් රෝද දෙක හැප්පෙන්නේ නැහැ පොළවේ ඉස්සෙනවා කියන ආන්නේ වගේ ගියම මේ යෝගාවචරය රූප ධර්මයක් මත පවත්වපු සතිය රූප ධර්මයක් මත ගත සමතුලිත භාවය රූප ධර්මයක් මත ගත ජවය අන්තිමට රූපේ ඉක්මවල ගිහිලා අවකාශයට ගිහින් යන්න පටන් අර ගන්නවා ඉතින් ඒ වෙනකොට එයා දන් දීම වෘතු කරලා තියෙනවා දන් දෙනවයි කියලා කියන්නේ මේ අන්නපාන කරන් නැත්තම් මාලා ගන්ධ විලේපණම් කියලා කෑම බීම ඉදුම් ඉදුම් යාන වාහන ඔක්කොම දීලා වෘතු කරලා තියෙනවා ඊට පස්සේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය වගේ කියලා කියන මේ මනුස්සකේ තියෙන තිරසක් ගති ටික අතහැරලා තියෙනවා. ඒක පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ තමන්ගේ ගම රට අතහැරලා තියෙනවා. ඊට පස්සේ තමන් භාවනා කරනවා භාවනා මධ්‍යස්ථානයේ අල්ලගෙන ඉන්නේ ගමකට අතහරින ඒක අල්ලගෙන. ඒකත් අතහරින. ඒක අල්ලගෙන කය අල්ලගන්න. කයත් අතහරින්න අතහැරියට පස්සේ තමයි ඔය ගමන උඩට යන්නේ. ඉතින් ඒ නිසා ඒ වාගත වෙන අවස්ථාව වෙනකොට මෙයාට පුංචි පුංචි දාන හරහා ලොකුම දානයක් දෙනවා. තමගේ කයත් අතහැර. ආනාපාන කය අතහැර. ඒක දැකලා බීතියටපත් වෙන එහෙම නැත්නම් ඒක දැකලා හීලාගේ දාන නැත්නම් ඒක දැකලා මානසික අසහටපත් වෙනවා කියන එක ස්වභාවිකයි. නමුත් ඒක දැකලා පීචිකාටපත් වෙන්නේ නැති, අසහනයටපත් වෙන්නේ නැති, මානසික අසහනයක් නෙමෙයි මේක භාවනාවේ දියුණුවක් කියලා ඉදිරියට යන්න නම් කොච්චර සාසනයක් තියෙන්න ඕනද කියලා හිතාගන්න. බාහිර සාසනයක් තියෙන්න ඕන ඇතුළත් තියෙන්න ඕන. ඉතින් කොයි වෙලාවක හරි යෝගාවචරයට එහෙම අරමුණ නැතුව මගේ සතිය තියෙනවා කියලා එක අත්දකලා වාර්තා කරනවා කියලා කියනකොට ඇත්තට මේ යෝගාවචරයේ දක්ෂකමට වැඩිය ගුරුවරයාට සතුටක් ඇති වෙනවා. දැන් මේ මනුස්සයා මැරෙන්න ලෑස්තියි. තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා ලෑස්තියි. අතහැරලා දැන් අත්දකලා තියෙනවා. තමන් අල්ලගත්ත භාවනා මධ්‍යස්ථාන අතහැරලා තියෙනවා. කය අතහැරලා තියෙනවා. දැන් හිත තියෙනවා. සතිය තියෙනවා. සමාධිය තියෙනවා. පැවැත්ම තියෙනවා. නම කියන්න බැරි දෙයක් නම. ආකාශය. මෙන්න මේකේ පදම මේකේ පටල වීම එහෙම නැත්නම් මේකේ ගන්න සමතුලිත භාවය කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙක් ගුරුත්වාකර්ෂණයෙන් එහාට ගිහිල්ලා අවකාශයේ ඉන්න වෙලාව අපි මේ මේ පොළවෙන් හැතැම් හයෙන් එහා පැත්තට ගුරුත්වාකර්ෂණය නැහැ. එහෙදි මේ වගේ ඉන්න බෑ. ඔක්කොම පාවෙනවා. ඉන්දියාවක් මෙහෙම ගන්න හම්බ වෙන්නේ අපිට අවකාශයට කියලා ඔක්කොම රැඳි ගෑනේ. කන්න වෙන්නේ ටූත් පේස්ට් එකක් වගේ එකක් ඇතුලේ තියන් ටියුබ් එක මෙටි කරනකොට කට ඇතුලට යයි. ඔය අප්ප ගන්න හම්බ වෙන්නේ නැහැ, ඉතිප්ප ගන්න හම්බ වෙන්නේ නැහැ, බත්තනාකට ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ඔක්කොම එතකොට පා වෙන්න පටන් ගන්නවා. ඒකෙදි කරන්න පුළුවන් වෙන්නේ යකඩෙන් උපකරණ හදලා මැග්නට් ෆීල්ඩ් එකට තියන්න පුළුවන්. මැග්නට් එක බලපාන. මේ කිසිම දෙයක් නැහැ නේ. ඔක්කොම පා වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එකක් මෙහෙදි කිව්වොත් එහෙම පිස්සු කියලා කියනවා. මේ ඉන්න ලෝකෙ කිව්වොත් එහෙම මෙහෙම තනක් තියෙනවා වෘත්තකාශය නැත්නම් ඒක පිස්සු මේ කතා කරනවා මේක මේ පොළවේ ඇදිලා ඉන්න හැටි පතරෙද නැති තේරෙනකොට කොහොමද පතරෙද නැතුව ඉඳගෙන ඉන්නේ පසක් තියෙනවා ස්පර්ශ වෙන්නේ බයි පසපච්ච වේදනා කියන්නේ ඒක නම් තේරෙනවා හැබැයි මේ පස නැතුව වේදනාව දැනෙනවා කිව්වහම ඉතින් ඒතකොට ඒතර බුදුජානනාතේ නම් ඉන්ද්‍රජාලියක් කියලා තියෙනවා බුදුන්සු බ්‍රහ්ම වෙන්නේ නැති දේව වෙන්නේ නැති බුදුන්සු ගමන දෙවියෙක් නෙවෙයි බ්‍රහ්ම නෙවෙයි ඉන්ද්‍රජාම මිනිස්සෙක් මෙන්න මෙහෙම හිත වැදුවට පස්සේ මේ භෞතික වස්තු වල තියෙන ආකර්ෂණය නැති වෙලා අවකාශයේ රඳින්න පුළුවන්. ඒක බුදු දඥාන්සේගේ ශ්‍රේෂ්ඨත්වයක් නෙවෙයි. බුදු දඥාන්සේ සිද්ධාර්ථ තාපසව ඉන්න කාලේ ආලාර කාලම උද්දකරණ පුත්‍රයාම පුරුදු කළා තියෙනවා. ඊට ඉස්සලා මේක වශී කරගෙන තිබිලා තියෙනවා. නමුත් මේ සාමාන්‍ය කාමයේ ඉන්න එක නා මේ කෝලාටික කයට ආස කරන එකට කවදාකවත් එතෙන් යන්න බෑ. ඒක බරු බැඳා වගේ මේකෙන් අතහැරෙනකොට හීන දාඩි දාන. ආශාත්මක ලක්ෂණ එනවා. වක්කාර වෙන්න පටන් ගන්නවා. ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. මේ හම්බ කරපු හදාගත්ත මේ තේරම අතහැරෙනවා. ඒක කීප වතාවක් වුණාට පස්සේ නම් එහෙම නැත්නම් මේක හුරු කරගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ පේනවා මේ ලෝකේ ඉන්නකම් මේ ගුරුසු කයේ ඉන්නකම් තිරසනෙක් වෙයි මිනිස්සගේ කිසි වෙනසක් නැහැ. මෙතනින් තමයි මිනිස්සයා සුවිශේෂී තැනකට යන්නේ. තිරිසෙකුට කවදාකවත් මෙතෙන්ට යන්න බෑ. යක්ෂයෙකුට යන්න බෑ, ප්‍රේතයෙකුට යන්න බෑ, නීතිසතෙකුට යන්න බෑ. මිනිස්සුන්ට පුළුවන් මනුෂයා කොච්චරක් මේ භූමියේ පැදලා ඉන්නවද කියනවනම් අපි කියනවනම් මේ භූමාට දෙයවා බහිරයවා මේ පොළොවට බැඳිලා කයට බැඳිලා මේ ගත කරන ජීවිතයේ තෝතෝ වරබල කියන රණ්ඩු සතුවල් කරාන ගහකට මැඩගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන ඉන්න මේ ජීවිතේ තිබුණාට අතෙන්දි ගියාට පස්සේ කිසිම තරගයක් නැහැ නිතරම යැත්තේ. කිසි කෙනෙක් නැහැ පංගු බේර බෙදා ගන්න. ඉතින් ඒකට යන්න අමාරු මේ තියෙන බැඳීම නිසා. නමුත් මේ අපි හිතමු කවුරු හරි හොඳට කැපකිරීමක් කරලා ගුරු රික් කරගෙන ක්‍රමිකව බලාපොරොත්තු සුන් කරගන්න දිගට ගිහිල්ලා කොයි වෙලාවක හරි ඒක පුරුදු කරයි කියලා අපි වාර්තා කරන්න පුළුවන් විදිහට මම ආනාපාන භාවනා කරන්න ගියා. ටික වෙලා කරන්න කැසියුම් වෙලා නැත්තටම නැති වුණා. ඒ වුණාට මට නැති බව දන්නවා. ඒ වෙනත්නම් අඩු ගානේ මේ ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල වලිගෙට යනකම්ම ගෙවෙනවා මට දන්නවා කියලා කියන්න පුළුවන් නම් ඇති ඒ කියන්නේ manuss ලෝකේ ඉඳගෙනම බ්‍රහ්ම තත්වයක් උත්තිජය. එහෙම කෙනෙක් ඒ ධානයේ පිරෙන්නේ නැතුව මරනොත් බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. ඉතින් මේ ලෝකෙදී මේ බ්‍රහ්ම தත්ත්වය ගන්න පුළුවන්. නමුත් ඒ කාටවත් කහක දෙන්න බෑ. වාද කරන්න බෑ. කෙනෙකුට ගන්න පුළුවන් නම් කාටවත් දෙන්න නම් බෑ. කාම උදුර ගන්නත් බෑ. ඒක තියෙනවා අමුතුම ධර්මතාවයක්. ඒකට අපි ධර්මතා කියලා කියනවා. ආගම කියලා කියනවා. ආධ්‍යාත්මය කියලා කියනවා. මෙන්න මේක ගත්තට පස්සේ කියන්නේ මේ Taman භාවනා කරපු අරමුණ නැතුව සතිය තියෙනවා. භාවනා කරපු අරමුණ නැතුව සමාධිය තියෙනවා. භවනා කරපු අරමුණ නැතුව මුදුවට ඉරියව පවතිනවා. ඉරියව පවත්තන්න දෙයක් නැහැ. අන්නේ වගේ තත්ත්වෙට ගියා නම් ඒක සමත භවනාදී කරනකොට නම් කරන්නේ ආකාසානං ඡායතන කියලා. ඒක උගන්වන්නේ තමත භවනා කරන්න අපි කසින මණ්ඩලයක් තියාගෙන කසින මණ්ඩලයේ නිල පිට ලෝහිතෝදාක කියන වගේ කසින රහු වියත් එකමාරක් විතර පිස්කම්බේ තියෙන හොඳ වර්ණවත් රවුමක් සුදු පිටක හේතු කරගෙන ඒ ඒ කසිනේ දිහාම ඇත්තක අරගෙන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා නිල් පාටයක් නම් නිල නිල නිල නිල කියලා මෙනෙහි කරලා එතන රතු පාටයක් නම් ඕදාත සුදු පාට නම් ඕදාත වශයෙන් පීත වශයෙන් මෙනෙහි කරලා කරලා කරලා කොයිලාරේ හිතට මේ දකපු පෙනෙන මේ කසිනය හිතේ නිතරම තියෙන මට්ටමට ගන්න පුළුවන් වුණොත් එතකොට ප්‍රතිභාග නිමිත්ත කියලා ගෙනිටොත් ආයත් එක වැහුවත් ඒක පේන්න පටන් ගන්නවා. ඉතින් ආයසයක් ඇත්තට වහලා බලනවා ඒක නැති වෙනවා. ඒතුළුම් ආයත් එක අරලා අරගෙන දිහා බලනවා. කවල කවල කවල හිතට අර ඉමේජ් එක වද්දා ගන්නවා. වද්දාගෙන ඇත්ත එක වහගෙන බලාගෙන ඉන්න කොච්චර වෙලා මේක තියාගෙන පුළුවන්ද කියලා. ඊට පස්සේ එතන කසිනේ වඩලා වෙන තැනකට ගිහිල්ලා වාඩි වෙලා ආයතනයක් ඇද්දි පවත්තා සමහරට අරකට මේ ගන්න පුළුවන් කතියක් එනවා. ඒක සාමාන්‍යයෙන් එච්චරම මේ මහා ලොකු දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. බුදුගේකට ගියාට පස්සේ හුඟක් වෙලාවට බුදුගේ බුදු පිළිම පිටිපස්සේ රසලලක් දාලා තියෙනවා. ලයිට් එකක් දාලා තියෙනවා. මේ සිරස් සිරස් අතරින් බුදු රසලල හොඳට මේක දිහා බලන් එක පාට ඇද්දක වහගන්න බෑ. එළි වෙන තැනක ආලෝක තියෙන තැන කළු පාට පේනවා කළු පාට තියෙන සුදු පාට පේනවා. අරකෙම ඉමේජ් එකේ නෙගටිව් එක හිතේ තියෙනවා. ඒකට කියනවා දෘෂ්ටි පැවැත්ම කියලා. අපිට ඇහැගෙන ගන්නකොට එමු ගන්න. ඒ වගේ මේ කසිනේ දිහා බල්ල බල්ල බල්ලා ඇහැට ඒක ඉමේජ් එක වද්දාගත්තට පස්සේ නිමිත්ත ගත්තට පස්සේ වෙන තැනකට ගිහින් හරි කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒක දිගේ යාට පුළුවන් රූප ධ්‍යාන හතරම ගන්න. කොයි වෙලාවක හරි ඒ රූප ධානය හොඳට වශී කරගත්තට පස්සේ කසිනේ තිබුණ තැන කසිනේ නෑ කියලා ඒක උදවවට පස්සේ උගුලගත්තට පස්සේ එතන හිස්තරක් වෙනවනේ. අන්නේ කසිනෝ ගහටම අවකාශය කියලා කසිනේ ඉගුලලා එතන තියෙන අවකාශයක් කියලා හිත දාන්න ගියා පස්සේ ඔය කියන ආකාසානංචායතරට යන්න පුළුවන්. ඒකට ආකාශය අනන්තයි ආකාශය අනන්තයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ අනන්තයි ඒකට සීමාවක් තියෙනවා. ආකාශය අනන්තයි. කසිනයක් වෙනම මේකට සීමාවක් තියෙනවා. අවකාශය අනන්තයි. එතකොට මේ විදිහට අර අරමුණ ගිවුනට පස්සේ අරමුණ තිබුණ තැන තියෙන හිස්තන අරමුණු කරන්න පුළුවන්. ඒක ව්‍යාකරණ අනුකූල නැහැ. වස්තුවක් නැහැ. නමුත් වස්තුව ගෙවිලා ගියාට පස්සේ ඒ තන අරමුණු කරනකොට තමයි ඔය ආකාසානං ඡායතනෙ ඉති මේ මේ තරම් විස්තර කරපු ආකාසානං ඡායතනය කවුරු හරි අස්පනා අපිට බුද්ධ විඳනම් ඒකට ඕනම කෙනෙකුට ඒකට ආසාවක් ඇති වෙනවා. මෙච්චර අමාරුවෙන් අපි ආහාරක බාහන රත්තරම් මිනිමුතු භෞතික සම්පatti නිශ්චල කන්සල දේවල් අතහැරලා අරණ්‍යකට එනවා. ඊට පස්සේ අරණ්‍යයත් අතහැරලා හිත කයට ගන්නවා. ලොකු ජයග්‍රහණයක්. කයට ඇදගෙන කයත් නියෝජනය කරන හුස්මට ගන්නවා. හුස්මත් අරගෙන ඒකෙම ගොඩාක් දුරද කියලා හුස්ම ගෙවෙනකම්ම ඉන්නවා කියන්නේ තතික් හැවාරිනවා වගේ. උඩට යන රොකට් එකක් පල්ලෙහා පල්ලෙහා කියන රොකට් පිච්චි පිච්චි පිච්චි පිච්චි අන්තිමට ෂැටල් එක විතරක් ඉතුරු වෙනවා වගේ. කොහොම ගෙවම් කරගන්න පස්සේ මේකේ පේන පටන් අර ගන්නවා මේ යමක් නැති බව, රූප නැති බව. කසිනේ ගලවලා අයින් කරපැරගත්ත හිස්තන අරමුණක් කරගන්න පුළුවන්. අනිව අරමුණක් කරගෙන යන වෙලාවේදී ඒ අරමුණේදී කසිනේ වාගේ නෙවෙයි ප්‍රමාණ කරන්න බෑ අනන්ත ගතියක් තියෙනවා. ආකාශයේ තියෙන අනන්ත ගතිය. ඒ නිසාම ආකාශෙත් කියන අජට කියලා ආකාශේ කවදාවත් ගැට ගන්න බෑ. පඨවි ආපෝ තේජෝ ගැට ගන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්, ගැටුම් ඇති කර ගන්න පුළුවන්. ඒවා ගැටීම් තියෙනවා. ආකාශේ ගැටුම්. නිසා ආකාසානං චෛතසික කවුරුරි පුරුදු කරා නම් එයාට තේරෙනවා මේ ආතතිය කියන එක අසහනේ කියනක කොහොමඩක්වත් මේකේ තියෙන්න බෑ. ආතති අසහනේ තියෙන මේ පටවියාපෝතේ ඉදිරියෙන් මේ කක්කාවේ තමයි. ඒක තමයි අපි මේ ගොඩක් ලොකු ඉඩමක් අල්ල ගන්න හදනවා. මේ පටවියාපෝතේ එකතු කරනයි කියලා කියන්නේ ආතතියම එකතු වෙන්නේ. රස කරන්න කරන්න ආතතියක් වෙනවා. ඒ රැස් කරපු දේ අභාවය ආකාශයට ගියාම නිකන් කුරුල්ලෙක් වගේ තැයි. අන්තරික චරා අන්තරීක්ෂයට ගියා වගේ අවකාශමය ගුරුත්වක ගුරුත්වාකර්ෂණයක් නැහැ අන්නේ தත්ත්වයේ ඉන්නකොට ඒකේනා මේ මම උපයාගත්තේ මේ ආකාසානං මේක මගේ කියන හැඟීමක් එතෙදි තියෙනවා මොකද ඒක විශාල කැපකිරීමක් කරලා කරන්නේ ඒ විදිහට අමාරුම උපයාගත්ත මේ ආකාසානං ඡායතනෙ මෙතන අරමුණු කිසිත් නතු පවතින මේ සතියේ අල්ලා ගන්න එපා මගේ කියා ගන්න එපා බදා ගන්න එපා විඳ ගන්න එපා කියලා න ආකාසානං ඡායතනම උපාදිස්සාමේති එවං හිතේ ගහවති සික්කිතම් මේ අනාත්පිටික සිට සුමා එහෙම ආකාසානං ඡායතනේ වඩලා තිබුණ බවක් චරිතේ නැහැ නමුත් භාවනා කරන එක නා දන්නවනම් හුස්ම ගෙවෙනකම් බලහිට කොහොම හිතනක් තියෙනවා කියලා එහෙම නැත්නම් ඒක දැනගත්තට පස්සේ යෝගාවචරය ආස්වාසි ඉවර වෙනකම්ම බැලුවොත් ප්‍රසවාසයේ යන්නේ ඉස්සලා ඉස්තනවා. මේ මේ මයික්‍රෝ ලෙවල් එකේ පුංචි මට්ටමේ ආනපාන දෙකම ගෙවෙන එක නෙවෙයි. ඒක හොඳට පුහුණු කරපු එකකට පේනවා. ඉඳගත්ත ගමන් ලැබෙන ප්‍රසවාසයේ දිගට බලන්න කියොත් ආකාදාන චෛතල ගිහිලා තමයි ඊගා ප්‍රසවාසයේ ඉන්නේ. නමුත් ඒකට බයක් තියෙනවා අපි. ඒක අකරතැබ්බයක් අපිට. අපිට ඒක හතිය පවත් ගන්න බැරි තරම් පයිලස් වැටීමක් වගේ. නමුත් ඒ පහලෙස වැටීමක් වෙන්න ඕනේ නැහැ. පූර්ණ ආස්වාද ප්‍රසආසය ගෙවෙන කම්ම අවස්ථාවෙන් අවස්ථාවට බලපෑම් කරන්න බේනවා. පළවෙනි හුස්මෙන් ඒකම තියෙනවා. ආස්වාසෙත් ඒකම තියෙනවා ප්‍රසආසෙත් ඒකම තියෙනවා. නමුත් ප්‍රසආසයේ ඒක කැපි පෙනෙන ගතිය වෙයි. ඒ නිසා මේ ළඟදී තිබුණා නිකන් ඊමේල් එකක් කියලා ඇමරිකන් කාර්යයක් අවුරුදු 104ක් ඉඳලා. මම තාම කොම්පියුටර් ලියනවා. ඌලියනවා මම ලෝකෝ කාලෙකින් මරන මැරෙන්නේ ඉස්සෙල්ලා මම කැමති ඕගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න කියලා පොදු මේ ඊමේල් ඇල්ලලා මේ ජීවිතයේ සම්බන්ධ ඉලක්කම් මොකක්වත් මතක තියාගන්න එපා කියලා. වයස කොච්චරද බ්ලඩ් ප්‍රෙෂර් කොච්චරද සුගර් කොච්චරද ඉවසේරම ආතති කරනවා. මොකකින්වත් වැඩ ඒක බ්ලඩ් ප්‍රෙෂර් බලනවා දොස්තරට කීයක් හරි ගන්න දින ඌට මතක තියාගන්න කියන්නේ උඹට ඕනේ නැහැ ඒක. ඒක පොතක ලියලා තියාගන්නේ මරණට පස්සේ මිනි පිටු උදින් තියාගන්න. සාහිතිකේ. ඒ තේරෙකින්ම එන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. පුළුවන් නම් උලන් දිහා බලපන් හුස්ම දිහා බලපන් ජීවත් වෙනකන් කියන. පුදුම ලස්සනට විශ්ල කරලා තියෙනවා ජීවිතේ ජීවත් කරනවා නම් එකයි බලන්න හුස්ම. ඒ උලන් ඒක ඊමේල් ඉවර කරන්න පුළුවන් නම් ආස්වාසේ නිමාව බලපන්. බුදුහාමුදුරෝ නිරෝධ සත්‍ය විස්තර කෙරුවා වගේ. අපි බලන්නේම සමුදේනේ. මේ හට ගන්න දැන්නේ. නමුත් උත්තරේ තියෙන නිරෝධේනේ. අපිට නිරෝධය ආමංගල්‍යයක් නේ. මරණයක් නේ. අභාග්‍ය සම්පන්න දෙයක් නේ. අවුරුදු 104ක් ඉඳලා මේ මනුස්සයා කියනවා හුස්ම දිහා බලපන්. හුස්ම කිවෙන තැන බලපන්. හුස්ම ගෙවෙන තැන බලන්න ගියොත් නිකම්ම බ්ලඩ් ප්‍රෙෂර් නැගිනවා. ගිඩිනස් එනවා. ඒ මේ හෝම ටිකක් නැතුව ගියාට පස්සේ වෙන මොනවද තුලේ? මේකට බුදු කෙනෙක් එන්න ඕනේ ලෝකෙට. ලෝකෙට බුදු කෙනෙක් එන්න ඕනේ මේ හුස්මේ ලස්සනම කැලල තියෙන ගෙවෙන තැන. එතන තමයි ගැලවම තියෙන්නේ. ඉතින් මෙතන දැන් වෙන්නේ මොකද්ද? ඒක ඒ හුස්ම ගෙවෙන එකට ඒක හුස්ම ගෙවීම නෙමෙයි තමත් ආස්වාද ප්‍රසආතම ගෙවිලා ඒකේ පටල වෙලා. ඒකේ සමතුලිත වෙලා. ඒකේ වසන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා. ඒකයි ධ්‍යාන වශී කරගත්තයි කියලා කියන්නේ. අන්නේ එවැනි දෙයකටවත් මේක මගේ කියා ගන්න එපා. මේක මම කියා ගන්න එපා. මේක මගේ ආත්මේ කරගන්න එපා. අභිරමණය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. ඉතින් ඒක නිසා ඕනම කෙනෙක් භාවනා කරලා ඒ වගේ தත්ත්වයකට ගියොත් එයා හිතනවා මේ භාවනාව උපරිම දියුණුව තමයි ඒ ගෙවම් කරමින් ගෙවම් කරමින් ගිහිල්ලා මොනවත් නැතුව සත්‍ය පවත්වන එක අනිවාර්යයෙන්ම උසස්ම ලබා වීම පූර්ණ ජයග්‍රහණය ඉතින් ආට තේරුම් කරලා දෙන්න උනොත් එවැනි විදියට මේ ආකාදානංචායතනේ මගේ කියාගත්තොත් ඒකම කාමයේ වගේම නිවන සංසාරට බඳින එකක් වඩපත් වෙනවා. අපි මේ වෙනකොට කියපු කාමයේ හෝ කාම සංඥාව හෝ රූපයේ හෝ රූප සංඥාවක් ඉක්මවට පස්සේ අපිට මේ ආකාසානං ඡායතනේ වුණත් මම කියා ගන්න තරම් අපි ගංගේ ගහගෙන යන එක විදුරු ගහේ රීලෙනවනේ ලොකු ලමක් ඕනේ නෑ උට ආන්නේ වගේ මේකෙත් එල්ලෙනවා. අන්නේකේ එල්ලෙන්න එපා. ඉතින් මේ වගේ දෙයක් මරණාසන්නව ඉන්න අනාථ පිටික චිත්තුමාට මතක් කරලා පස්සේ මොකද්ද සාරිපුත්‍ර සෝහන්සේ බලාපොරොත්තු මෙච්චර ගැඹුරු දෙයක් හම්බුණත් මෙච්චර භාවනාවේ පැත්තෙන් බලලා ආධ්‍යාත්මික පැත්තෙන් බලලා සතිය පැත්තෙන් බලලා ලබන්න පුළුවන් උපරිම තැනකට ගියත් ඒ ළඟු ළඟාවීමවත් මගේ කියාගන්න එපා. ඒ මොකද ඕනම කෙනෙකුට එතෙන් යන්න පුළුවන්. ඒ කිය කෙනාට එතෙන් යනවා. ඒ වේ යාට මේ එයාට මේ විශේෂ ලාභයක් නෙමෙයි මේ. මානව හිතක තියෙන එක ප්‍රවණතාවය. හැම කෙනෙක්ගේම තියෙන. කොටිම කියනවා හැම කෙනෙක්ම හුස්මක් ඉවරම කරනවා. ඒක මේ භාවනා කරලා කරන එකක් නෙමෙයි. ඒක අල්ලනවා කියන එක. මේ හුස්ම සම්පූර්ණයෙන්ම ගෙවෙන තැනට යන කම්ගුරුසු තැනට අල්ලගෙන යන්න පුළුවන් කියන එක. එතකොට තමයි අර කිවෙන්න කිට්ට වෙනකොට තමයි හිතේ සියලුම ස්නායු වැඩ කරන්න පටන් ගන්න. සත්‍ය උපරීම සුසර වෙලා එන්න පටන් ගන්න හරියට සංගීත වාහනයක් ටියුන් කරලා ගත්තා වගේ. එතෙන්න යනකොට තමයි පූර්ණ මොළ ධාතු වැඩ කරන්නේ. එතකන් වැඩ කරන්නේ 10%යි. දැන් කියන්නේ 5%ටත් අඩුවෙන් කියලා. මරණයට පස්සේ මොළේ අරගෙන විකුරන්න පුළුවන් තව කාටද 95ක් බඩු කියනවා කියන්නේ. වැඩ කරන් තියෙන 105යි. ඉතින් කියන එක දේශපාලනඥයෙක් ගැන 100%ම තියෙනවා. වැඩ අරගෙනම නැහැ. මොකද සෙක්‍රටරි වැඩ කරන්නේ. ගන්නවනම් මොලේ මාරු කරන්න පුළුවන් දවසක් එයි කියලා කියන ඉතරහට ගන්නවනම් මැරිච්ච දේශපාලනඥයෙක් ගන්න මොකද ඒක බ්‍රෑන්ඩ් නිව්. අපි ඒක ටිකක් අර මේ වැඩ අරගෙන වැඩ අරගෙන එක සවුත් වෙලා තියෙන්නේ. නමුත් කවදාවත් කිසිම කෙනෙක් සියද සිය වැඩ අරගත්තේ නැහැ වැඩ අරගත්තේ සර්වඥාන්සේ විතරයි. වැඩ ගත්තොත් සර්වඥයි. අපිට වෙලා තියෙන මේ ගෑනිගේ ප්‍රශ්න ඊට වැඩිය ලොකුයි. මිනිහාගේ ප්‍රශ්න ඊට වැඩිය ලොකුයි. ඉඩම් ප්‍රශ්න ඊට වැඩිය ලොකුයි. කාලගුණ ප්‍රශ්න ඊට වැඩිය ලොකුයි. උද්දමනේ ඊට වැඩිය ලොකුයි. ඒකට පැය 24ක්මයි. කැදරකමක ප්‍රමාණය කියන්නේ ඒ ප්‍රශ්න ටික විසඳන්නේ පැය 24ක්මදි වෙලා ආතතිගත වෙනවා. ඉතින් එවැනි මේ කක්කාවට මෙච්චර නටන කෙනෙකුට කොහොමනම් ඒක අයින් කරලා ලබන මේ වගේ අවකාශي අනන්ත කරගන්න තත්ත්වය දැක ගන්න පුළුවන් මේක දැකගත්තට පස්සේ ඒක මම කියන්නේ නැති වෙන්න මගේ කියන්නේ නැති වෙන්න මගේ ආත්මය කරගන්න නැති වෙන්න ඒ දක්වන generosity නැත්නම් මේ ත්‍යාගවන්තකම අනාලය ආලය හැරපීම පටිනිස්සග්ගේ අතහැර දැමීම ජාග පටිනිස්සග්ග මුක්ති මේ මිදීම කියන එක එච්චර අමාරු වෙලා ලබාගත්තට පස්සේ ඒක මිදෙනවයි කියන එක පේන්නේ මේ ලබාගත්තු තෑග්ගට කරන නිග්‍රහයක් වගේ. නමුත් ඒක තමයි හික්මීම කියලා මෙතන කරන්නේ. ඒ වගේ හිතේ ගහපති සික්කිතංගා. ගහපති මෙවැනි විදිහේ හික්මී යුතු කුමටද මේ ඔක්කොම වස්තු ගවන් කරලා සතිය පවතින ආකාසනචාත්‍ර ගියා. මගේ කියා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මේ කර ගන්න එපා. ඉතින් හරි අමාරුයි එතෙන්ද ගිහිල්ලා ඒක අභිරමණය කරන කෙනෙකුට ඒකේ ආදීනව කියනවා කියලා පෙන්නනවා. ඒකේ ආදීනවේ තමයි ඒක ලබලා සතුට වෙන කෙනෙකුට අනිත් දවසේ ඒක බලාපොරොත්තු වෙන්න කියලා නොලැබුණොත් දුමාකාර දුකක් එනවා. ඒ දුක පුංචි නෑ සිය දිවිනසා ගන්න මට්ටමට කියන. තමන් ලබා ගන්න පුරුදුනා වූ ආකාසානං ඡායතනයක් හදිසියකදී මො කමලයකදී ගන්න බැරි වුණොත් ඒකට මරණේ දේශ වෙනවා. මරණේ ඊට වඩා හොඳ හිතෙනවා. එහෙම අවස්ථා තුනක් සාසනය සඳහන් වෙලා තියෙනවා. වගේ මේ අස්සජි කියලා හාමුදුරු කෙනෙකුට හොඳට පුළුවන්කම තිබිලා තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වගේ තාම ගැඹුරු තත්ත්වයකට හිත ගෙනියලා විස්රාම කරනවා. නමුත් මරණ චිත්තක්ෂණ කිට්ටු වෙනකොට මට ලෙඩ වෙලා හැකියාව නැති වෙලා අදිෂ්ඨාන කරන භාවනා කරලා තියෙන මේක ලැබිලා නැහැ. ලැබිලා නැති වුණාට පස්සේ අන්දලා කියන උපස්ථායකයාට සර්වඥාන්සිට ගිහිල්ලා කියන්න මම කරපු ඔක්කොම භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මරණාසන්න වෙලාවදී සාන්තියක්. මම හිත සම්පූර්ණ විචිත්තයි. ඒ කිසිම දෙයක සාන්තියක් නැහැ. මට දැන් මැරෙන්න වෙන්නේ වික්ෂිප්ත භාවය. මහානකමෙන් නෙවෙයි, ධානකෙන් නෙවෙයි, යෝගාවචරික විදිහට නෙවෙයි කියලා. ඉතින් මේ පණිවිඩ ගියත් සර්වඥාන්සිට වඩිනවා ඇතේ. වැඩලා යනකොට මේ ආපදිත මරණසන්න මේ අනාථ පිළිසිතුමාගේ ඇද නැගිටින්න හදනවා කියනවා නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ. ඔහම ඉන්න කියලා අහනවා මොකද කියලා අනේ ස්වාමීන් වහන්සේ බලන්න මෙච්චර ජීවිත කාලයක් පුරුදු කරපු මේ ධ්‍යානෙ මම ළඟ තිබ්බා. ඕල් ප්‍රශ්න කපමණිස් නම් පුළුවන් නැහැ. අත්‍යවශ්‍ය විලා මේක නැහැ. ඒතර පුදුජන සානවා මුතු මේ සීලය ගැන සැකයක් තියෙනවා කියලා. අනේ නෑ ස්වාමීන් මගේ සීලෙ කිසි ප්‍රශ්නයක්. එහෙනම් ඔබ හිතනවද ඔබ හිතනවද මේ ශාසනය අනික් බමුණු වගේ මේ සමාධියයි ශ්‍රේෂ්ඨ දෙය කියලා? නෑ සීලේ තියෙන ඕන වෙලාවක ගන්න පුළුවන්. කියලා එක නැති වුණාට තියෙන පශ්චාත්තාපය නැති කරගන්න පස්සේ අර ස්වාමීන් වහන්සේට ලොකු සාන්තියක් එනවා. මට සීලේ කැඩලා නෑනේ. මේ ඔක්කොම తాවකාලික ලැබෙන්න මේකම දැනගෙන මේක නැතුණා කියලා අඬන්නේ මේක ලැබුණා කියලා කයට සතුට වෙන එක නෙවෙයි ශාසනය කියලා කියන්නේ බුදුසසු දේශනා කරලා තියෙනවා. ඒත් එක්ක මේ ශාසනය අපවත් වෙනවා. අපවත් වෙන බොහොම ප්‍රසන්න මනසකින්. ඉතින් මේ කියන්නේ මේක නිදර්ශන වශයෙන් අපිට මේක ලැබුණට සතුට වෙනවා ඒක ස්වභාවිකයි. නමුත් ඒක වශී කරන්න කියනවා නැවත නැවත කරලා ඒක ලැබුණයි කියලා ආඩම්බර වෙන්න එපා. ඕන ලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. එතකොට මේ විදියට මොනවාක්වත් දැනෙන්නේ නැතුව හොඳට නිකන් ආකාශයේ ඉන්නා වගේ සීමාවක් නැතුව අනන්ත වූ තත්යකට හිත ගියාම මේක නිවන කියලා හිතෙදී තියෙනවා. ඒ තරම් මේක උපයාගත යුත්තක්. සපයා ගත යුත්තක් ප්‍රයත්නෙන් ගත යුත්තක් අනුපූර්ව ක්‍රමයට ගත යුත්තක් අන්නේම ගත කර ඉන්න වෙලාවෙත් මේක නිවන කියලා වර්ගව ගත්තොත් ඒ ධානියක් වෙනවා ඒක නිසා මේක කැඩෙන තැනක් වෙනවානේ ආයසරය සද්දයක් වෙනවා අතර කාණකට වැටෙනවා ආයසර කුඹේ දුවනවා ආයසර කැසක් වෙනවා අමුකන් දැන් මේකෙන් කැඩිලා අපි සාමාන්‍ය ඉඳුරන්ට ඉන්ද්‍රිය බද්ධ විඥානය එනවා. රත් දැහෙන, කතරත් පහත දැනෙන, හුස්ම දැනෙන. ඒක ඒ යෝගාවචරය තිබිච්ච එකට ආකාශ කරන්න මේ දැන් භාවනා කරනයි කියලා සතිය ගන්නයි කියලා ආයෙත් මට දැනෙන්න පටන් ගත්තයි කියලා අර දැනෙන දේවල් වලට වෛර කරනවා. ආයෙසරයක් කර නොදැනෙන අවකාශයට ආස කරනවා. ඒකෙන් අල්ලන්න පුළුවන් මෙයා දැන් අවකාශයට ආස කරනවා රූපෙට පඨවි ආපෝ තේජෝට වෛර කරනවා කියන්නේ. ඉතින් ඒක හොඳට කමඨාන කියවනකොට කමඨාන වාතාව කියවනකොට ඒ කියන එකන කමඨාන වාතාව ලියන එකන එක කියන්නේ නැති වෙන්න කියන බව ඉස්මතු නොවෙන්න ලිව්වත් අහගෙන ඉන්නකොට මේක තේරෙනවා. මේ මේ කතා කරන්නේ මොකටද කියලා. මේ දෙකෙන් එකට කැමැතිලා එකට අකමැති වෙලා. ඒ කෙනා දන්නේ ඒ කෙනා දන්නේ මේ චෝදනාව නගන්නේ මේ දුක නැවිල කියන්නේ මොකේදද කියලා. සාධාරණයි. මොකද එයා තාම අමාරුවෙන් ලබාගත්ත මේ සමවර භාවයේ කවුරුරි කැස්සක් කරලා කැඩිලා. වැස්සක් වහලා කැඩිලා. මැස්සෙක් වහලා කැඩිලා. ඉතින් අර මැස්ස කන්න හිතෙනවනේ. දතර තියලා හපන්න හිතෙනවා. මේ කැස්සේ ඉන එක එලවලා දොර වහන්න හිතෙනවා. මොකක්ද අප්පා මේ ලන්දි අන්තම් අරගෙන මේක සම්බර කරගත්තා පස්සේ මේ බලාපන් කහින්ද වෙන තැන නැද්ද? එයාලා මේ පර්ත් වල වගේ ගියා 60 දෙනෙක් රිට්‍රීට් එකේ හිටියා. ඉතින් ඒ දිගටම අනවරතෙන් කැස්සක් එනවා. ඒ හැටි එකේ. ඉතින් හැටෙන් එක්කෙනෙක් විනාඩියක සැරයක් කනවා. හරිනේ වැඩි ඒක විනාඩියටම කනවා. ඉතින් චෝදන. කොහෙද ස්වාමීන් වහන්සේ ආකාශ සංචායතනයේ දෙයක් කියලා ප්ලේන් එකට ගොඩ වෙන්නත් ඉස්සලා මෙන්න කයිනවා. ඉතින් මම කවේ තියෙන භාවනා කැසට ගැන භාවනාවක් තියෙනවා. නමුත් වශී කරගත්තාට පස්සේ ඒ කැස්ස තිබුණත්, වැස්ස තිබුණත්, වැස්ස තිබුණත් ඔතෙන් යන්න පුළුවන්. ඔය කියන හිස්තැනට යන්න පුළුවන්. ගියාට පස්සේ මේ යෝගාවචරය මොන විදිහින් එකට ප්‍රේම කරත් මොන විදිහින් මේක පවතිවා කියලා ආශා කරත් ඒක මට්ටමට ගියාට පස්සේ සමාධිය උනන පස්සේ ආය සද්ද හෙන්න පටන් ගන්නවා. වේදන දැනෙන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසද්ද දැනෙන්න පටන් ගන්නවා. ඒ පටන් අර ගන්නකොට යන් තියෙන අර අරජවනිකාව ඉවරයි නැත්නම් ඒ ප්‍රේමජවනිකාව ඉවරයි විනෝද සමය ඉවරයි දැන් මොන කරදරයක් ආවයි. ඒ ලියන හැම එකකටම ඒකේ ලියන වචන වලින් හිතා ගන්න පුළුවන්. එයා ශබ්ද වේදනා හිතිල වලට කරදරයක් හලකනවා. අර ආකාශයේ වගේ තියෙන ස්ථාන කැමැත්තක් එනවා. ඉතින් අහනවා මෙතනින් එහාට යන්න බෑ ස්වාමීන් වහන්සේ දැන් මම මොකද කරන්නේ? හැමදාම ওই ප්‍රශ්න තමයි ආ. මේ මේ හිතන්න යනවා ආයෙ මෙහෙට එනවා ආයෙ හිතන්න යනවා ආයෙ. ඉතින් එතෙන්දී ඔය ඔයතර ගැහුවොත් එම් දැන් ඔය නිතර යනවා එනවා නම් තමන් වැඩි කැමති හිස් තැනද නැත්නම් අරමුණු කියන තැනද කියලා එක සැරම උත්තර දෙන්න බෑ සමහරලාට. එහෙනම් කියනවා අනිද්දාසේ භාවනා කරලා බලන්න. ඒ අනන්ත වූ ආකාශයේද මන අපේ තියෙන නැත්නම් ඒ වෙනුවට ආයෙත් හම්බෙන ආස්වාද ප්‍රසවාසයේ ශබ්ද වේදනා හිතිවිලට කියලා යම් කිසි කෙනෙක් ආකාශයට කැමති නම් ශබ්ද වේදනා හිතිවිලට බය වෙනවා. යම් කිසි කෙනෙක් ශබ්ද වේදනා හිතිවිලට කැමති නම් ආකාශයට බය වෙනවා. හිස්තන පාළුතන නීරසතන තෝන්තුව මුස්පීතුව ඒ නිසා සමහර වෙකට මම කැමති වෙන අතර සමහරට පුදුම බීතිකාවක් එනවා මෙතෙක් තමන් හම්බ කරගත්ත දෙයක් හෝ මොනම දෙයක්වත් අරසාවට නැහැ තනිකමක් විදිහට දැනෙනවා පාළුවක් විදිහට දැනෙනවා ඉතින් ආයේ කතන්දරේ ගොතාගෙන එනකොටම පේනවා ඒකට බය වෙලාගෙන තමයි භාවනා කරලා තියෙන කමට අනුසුද්ධ වෙලා නැහැ කාගේ හරි මේ උත්සාහ කරලා කරලා ට්‍රයල් එකක් දාලා දාලා කමටහන සුද්ධ වුණා නම් යාට තේරෙනවා අපි මේ වගේ හිස්තැන් කියලා කෝටි වාර කීයක් ලබලා ඇද්ද? ඒකට බය නිසා අපි දරුවෝ වට කරගෙන ටෙලිෆෝන් කරගෙන නව කතා කියෝ කියවා පත්තර බලබලා ටෙලිවිෂන් බලබලා මේ නිවුස් අහා ඉන්නේ මේකට තියෙන බය. පුදුමාකාර බයක් තියෙන්නේ අන්නෝන් කියන නොදන්න දෙයට. ඒකට කියනවා fear of unknown කියලා. ඉතින් ඒ නිසා මනුස්සයාට ආධ්‍යාත්මයක් නැත්තම් සත්‍යයක් නැත්තම් ශ්‍රද්ධාවක් නැත්තම් සීලයක් නැත්තම් මනුස්ස ස්වභාවයෙන්ම ජනයා කුලයා කෙරේ බැඳෙනවා ධනයා කෙරේ බැඳෙනවා. අර සෙනක නැති වෙනකොට මහා පාළුගතියක් එනවා. මොකද භාවනා කරලා බුදුන් අදහන පටන් ගන්නතර පස්සේ ධර්මය අදහන පටන් ගන්නතර පස්සේ සංඝය අදහන පටන් ගන්නතර පස්සේ සීල විශ්වාස කරලා පස්සේ තේරෙනවා මේ දෙක එකට කියන්න බෑ. මේ ලැබෙන ආකාශය වැනි වූ අනන්ත වූ දේ ලබන්න නම් පුළුවන් තරම් උදේකලාව කියන එක අවබෝධ කරගන්න. විවේකයේ කියන එක අවබෝධ කරගන්න. විස්රාමයේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් එතකොට ඒ කිනා හිතනවා මේ විවේකයට කැමති උදේකලාවට කැමති එහෙම නැත්නම් මේ විස්රාමයට කැමති කියලා කියන්නේ මේ ගණයා කෙරේ කුලයා කෙරේ සෙන කෙරේ වෛරයක් කියලා නෑ වෛර කරන්න ඕනේ නෑ. පිටිසත් එක්ක ඉන්න පුළුවන්. ඇලී ගලී වාසියක් නැතුව. අපේ දුරින් තියන ඕන ධර්මයක් ඉන්න පුළුවන්. ඒක තමයි අමාරුම දේ. නිවන් ලබනවට වැඩිය අමාරු ඒක. ඒක කියලා තියෙනවා මේ මංගල සූත්‍රයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන් දැක්කට පස්සේ සඳහන් කරලා තියෙනවා කුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තන. නිවන් ලැබුවට පස්සේ තමයි ඒ අභ්‍යාසය තියෙන්නේ. මේ ලෝක ධර්මයන් එක්ක ස්පර්ශ කරනකොට ලාභ පාඩු ජය පරාජය දේවල් ලැබුණට ගණන් ගන්න එපා. ලාභ උණයි කියලා පස්සේ සතුට වෙන්න නැතුව පාඩුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. වේදනාවක් ආවා කියලා සතුට කනගාටු වෙන්නත් එපා. සැපක් ආවා කියලා සතුට වෙන්නත් එපා. දුකක් ආවා කියලා කනගාටු වෙන්නත් එපා. සැපක් ආවා කියලා සතුට වෙන්නත් එපා. මේ අතේම කම්පා නොවි ඉන්න අර මනසක් හදාගන්න. හදාගත්තට පස්සේ ගොඩාක් අය නැවත නැවත උත්සාහ කරමින් කරමින් තමයි යන්නේ. ඒක නිසා මේ ආකාසානංචයතන කියන එකට නැවතත් බැහැගත්තොත් මේක ලැබුවයි කියලා ප්‍රශ්නේ සියුම් වෙනවා මිසක ප්‍රශ්න නැති වෙන්නේ. තාමත් මේකට ආසාවෙයි කියන්නේ. එහෙම නැත්නම් අර කාමයට ආස කරා වගේ කාම සංඥාවලට ආස කරා වගේ රූපයට ආස කරා වගේ රූප සංඥාවලට ආස කරා වගේ මේකටත් මේ මං උපයාගත්ත දේ නිසා කාටවත් හම්බෙච්ච නෑ මට විතරයි හම්බෙච්ච නිසා බැඳීමක් එන්නේ. ඉතින් ඒක නොකරන්න එහෙම නැත්නම් ඒ බැඳීම නැති කරන්න එහෙම නැත්නම් මේ ආකාසානං ඡායතනං උපාදිස්සාම කියලා කියන්නේ මේ ආකාසානං ඡායතනේ කැඩෙන වෙලාවක් එනවනේ. වේදනාවක් නිසා සද්දයක් නිසා හිතවිලි නිසා අන්න එතෙන්දි වෛර වෙන්න එපා. හිත නරක කරගන්න එපා. මේ තමයි බහිර වෙනවා නම් හිත නරක වෙනවා නම් ආකාසානච්චර තියෙන දැඩි බන්ධනේ සාතාව නිසා තමයි ඒක වෙන්නේ. ඒක කැඩෙන වෙලාවක් එනවා. ඒකෙත් ඉවරයක් තියෙනවා. ඒක ඉවර වෙන්නේ කරදරයක් පැමිණීමෙන් තමයි. ඉතින් එතනක් තියෙනවා සියුම් දෙයක්. යම් වෙලාවක මේ ආකාසානච්චායතන කියන මොනක් කරන්න නැති දෙයක් ගිහිල්ලා ඒකට කැස්සක් කැස්සක් මැස්සක් ආවට එතන සතිය පිටවන්න බැරි නෑ. අවකාශයේ තිබුණු සතිය ඊගාටින බාධකයේ මත සතිය පිටවන්න පුළුවන්. පිටවන්න බෑ හිත නරක වෙනවා. පිටවන්න බෑ පශ්චාත්තාප. ඒක තමයි මේ හික්මෙන් කියන්නේ. ඒ තිබුණ විවේකී කැඩුනා. කැඩෙන්න ආවල්දී හේතුණා. ඒ හේතු වෙච්ච දෙයට තරහ වෙන්න යන්න එපා. ඒ වෙනුවට ඒකෙත් සතිපත්තන්න පුළුවන් ඉතලද මේක සතිපත්තන්න පුළුවන් කියලා මේ දෙකේම මේ රූප ධර්මයේ ආස්තික භාවයේ සහ නාස්තික භාවයේ දෙකේම සතිය පවත්තන්න හික්මෙන්න කියන එක තමයි මේ සාරිපුත්‍ර සාංශය පොතක්. යම් හේකින් යම් හේකින් ඇතිවෙච්ච මේ කලස කඩලා ගිහිල්ලා අපි හිතන්න පටන් ගත්තයි කියලා තුම අපරාධය අන්තම් මේක ඇතිගෙන එනකොට මේ අහවල දේ නිසා කැඩුණා කියලා අපි ඒ කෙනාට ද්වේෂ කරනවා. නැත්නම් ආත්ම සංඥාවට දානවා. නැත්නම් කල්පනා කරනවා ඊට වැඩිය හදන්න ඕනේ භාවනා මධ්‍යස්ථානය සමුන් ප්‍රූෆ් කිසි කෙනෙකුට කහින්න බෑ කහින කට්ටිය එළියට යන්න ඕනේ මේක සවුන්ඩ් ප්‍රූෆ් එයා කන්ඩිෂන් හරියටම ඇම්බියන් එයා ටෙම්පරේචර් එක හරියට උෂ්ණත්වයටම තියෙනවා පොඩ්ඩක්වත් එහෙම වෙන්න බෑ ළඟ ඉන්න කෙනෙකුට නම් යට යන්න කියන්නේ එළියට මට ඕනේ ගන්න තියෙනවා ඔන්න ඔය විදිහට අපි කල්පනා කරන්න පටන් ගන්නවා මේකට කියනවා පෙඩැන්ටික් කියලා ලෝකෙ පර්ෆෙක්ට් කරන්න හිතනවා අම්මනේ අම්මනේ කියන්නේ කේවල පරිසුද්ධ භාවයක් ගන්න බලාපොරොත්තු වෙන පරිසරය. මම නිවන් දකින්නේ පරිසරයේ නිවන් දැක්කට පස්සේ. ඒකට ඒක තමයි මම කියන්නේ. දැන් ඔය ආරණ්‍ය තේනාසනවල ළඟ කැපකාරයෝ ඉන්නේ. දැන් මෙහෙත් ඔය දෙන්නේ කියන්නේ ඒ ඒ ඒ කැපකාරයෝ මොන හරි වැරද්දක් කරගුවාම ආම්තුරුට හරියට තරහයි. කැපකාරයා පෙවෙන්න වෙන්න ඕන. ඉතින් මං ගිහලා අවුරුදු 20ක් විතර ගමන් බැලුවා මේකේ ඉන්න හැම කෙනාම මේ අර කපුකාරය මේක කරනවා මේක කරනවා චෝදනා කරනවා. ඒකේ සාමාන්‍ය දෙයක්. ඉතින් මං කිව්වා ඊට පස්සේ කට්ටියට කවදා හරි අපේ සංඛ්‍යා නිවන් දකින්නේ කපකාරය නිවන් දැක්කට පස්සේ. ආන බොක්කටම වද. අපි බලාපොරොත්තු වෙනවා අපේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොම මම භාවනා කරනකොට ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා. ඒ ඔක්කොම එන්නේ අර දෙකින් එකට කැමති වෙන මනුස්සයා. එක්ක ආකාශයට කැමති එහෙම නැත්නම් අරමුණට කැමති. ඒ දෙකකින් එකට ගියන් පස්සේ හිතන මේක හදන්න පුළුවන් පරිසරය. පර්ෆෙක්ට් හදන්න පුළුවන් පොළොව මට්ටම් කරලා දුන්නොත් මට නටන්න පුළුවන් පොළොව ඇදෙනම් මට බෑ. නටන්න බැරි පොළොව ඇදලා. ඉතින් භාවනා ලෝකේ මේ ටික දන්නවනම් hina කාල ජීවත් වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය බොන ගන්න මිනිස්සු ගාව නැහැ. ඒ බොන මිනිස්සුන්ට අරක්කු එකට මැසේජ් කරලා දුන්නා කියලා ගන්න. පාරේ නෝ ඒක ඉහිකලා බලන්න. සූපයක් කරන මිනිසෙකුටම මැසේජ් කරනොත් එල්ලි කතා. ඉතින් අර පරණ කාලේ හෝටල් එකට ගිහලා මිනිස්සෙක් මේ හතපනක් දීලා පරිප්පු ටීෂර්ට් ගත්තා. ඉතින් දැක්කට පස්සේ බලනකොට ඒක මැස්සෙක් කියනවා. ඉතින් වේටරට කතා කරලා තවස බන්න ඕයි මේක මේ මැස්සෙක් කියනවා තමයි වල හතපනක් දීලා තවස ඌරෙද්ද බලාපොරොත්තු වෙනවා. තාප්මන <laughs> අපි යෝගාවචරයට ඒක බෑ. යෝගාවචරයට තියෙන්නේ මම භාවනා කරනවා මම සිල් අරන් ඉන්නේ. මට මේ තේරම පිළිවෙලට තියෙනවා කියලා. ඒ නිසා යෝගාවචරය තියෙන්නේ පිස්සු ඩබල්. හොඳ ඒක තියෙනවා. ඒ නිසා භාවනා ලෝකේ ජීවත් වෙනකොට ඕකට ඇස්සරගෙන ජීවත් වුණොත් ඒ මුළුමේ තියෙන වෙනමම මේ සංඝ ජෝක්ස් ඒක පරිවර්තනය කරන්න බැරි තරම් භාෂාව ගැටුම් දරුණු. මම මේ පොතත් මේ ළඟදී ගෙන්න ගත්තා. මේ සාසනේ අවුරුදු 2600ක් ඇතුළත මේ සංඝයා වහන්සේලාගේ තියෙන බොළඳ ගතිය. ඒක ලියලා තියෙනවා නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ඝටම්පි බින්දේ කලහං කරන්තේ කියලා. උදේ ඉඳලා ඇඳ වෙනකම් මිනිස්සුන්ට බණ කියනවලු මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය ඔක නිට්ටය දෙයක් හැමදේම අනිත්‍යයි කියලා. ඒකට කැපකාරයා තින් කලයක් විතුණු තුට ගන්නවා. මැටි කලයන් දෙන්නේ උඩ ගහයි. ගටම් ලිබෙන්නේ කලං කරත්. ඒ වගේම කියනවා මේ දානීන සීලේන සමාදපෙන්ති හරියට කණ්ඩම්බික පරන්න දෙති කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දානේ පිළිබඳ අගය කරනවා. කතා ඉන්නේ කරන ගන්නේ හැබැයි අරලු කඩක් දෙන්නේ නැන්නේ කාටවත්. මේවා තමයි සංඝයාගේ සංඝ ජෝක්ස්. ඒ වගේම තමයි භාවනා ලෝකයේ අමුතු ඇදගෙනilla කැඳගෙන ඉන්නේ කට්ටිය. භාවනා කරන්න ගිය ගමන් පිස්සු දබන. මේ සාමාන්‍ය වේලක කතාව බෑ. යාට විදේශයක් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් එනවා මේ වගේ ධ්‍යානයක් ලබා ගත්තා පස්සේ යා හිතන දැන් යන යන්තර පාවඩ දාලා තියෙනවනේ, මල්ලේ ලොලා තියෙනවනේ, වටතිර ඇදලා තියෙනවනේ, පෙරහෙරිසි ගහන්න ඕනේ. පාවඩ උඩ උඩ වියම් බඳලා තියෙන මොකද මම පොරක් නැහැ. ඉතින් මේක තමයි කියන්නේ මේක ලැබුවට ගණන් ගන්න එපා. ඒක උපාදානය කරන්න එපා. ඒක කැඩුනයි කියලා අපේ හිත දෙස් දෙන වෙලාවක් එනවානේ පුරුදු වෙන කාලේ. නැත්නම් හිත කතන්දර ගොතනවානේ. අන්න ඒක තමයි කියන්නේ ආකාසානං ඡායතන නිසිතං විඥානං න භවිෂ්‍යති इति එවං හිතේසි. කාපති දෙකිතව. ඒ කැඩිච්චි ආකාසානං ඡායතනේ කැඩුනේ අසවලාගේ වැරද්ද නිසා. ඊත්තු ගුණේ නිසා කියලා අපි කාට හේතු වෙනවනේ. අන්නේ කතන්දර යන්න එපා. ඒ කතන්දර තියෙන තකතිරුකමක්. අර තමන්ගේ දෝෂයක් විදිහට ගන්නෑ. ඒක කාට හරි හේතු කරන්න යනවා. ඉතින් මේ ටිකටම කිය කියද්දී තියෙන්නේ මේ දේ ළඟා ළඟා කරගන්න. ආයසෙ ළඟා කරන්න ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඒ ළඟා කරද්දී කැඩුනට පස්සේ වෙනස් වුණාට පස්සේ අන්‍ය භාවයට පත් වුණාට පස්සේ తాවකාලික වුණාට පස්සේ ඒක පිළිබඳව කතන්දර ගොතන්න හෝ වල්පල්ල හැටි කතා කරන්න යන්න එපා. ඒකෙන් තමයි අද ලෝකෙ පිටලා තියෙන්නේ. ඒ කතන්දරයට යන්නේම පශ්චාත්තාපය. ඒකට වෙන්නේ පශ්චාත්තාපේ තව තව වැඩෙන එක. ද්වේෂය තව තව වැඩෙන එක. ඉතින් ඒ නිසා ආකාසානං චෛතන විතරක් නෙවෙයි ඒක අල්ලගන්නත් එපා. මොකද ඒක කැඩුනට පස්සේ හෝ එතනද මට විතරයි මේක ලැබුණේ කියලා හෝ ඒක දිගේ මේ පදගතන කතාවක් තියෙනවා වැල්වට අරන් යන කතාවක්. නැත්තම් හිත කතා කරන ගතිය. එහෙම නැත්තම් ඇතුළත කතාව කියලා එකක් තියෙනවා. ඒකත් එපා. ඇතුළත කතාව නැත්තම් අමාරු නැතනවා. නමුත් කාටවත් මේ කියන්න යන්න එපා. කියන්නේ යෑමෙන් වෙන්නේ වාක් බහුල්‍ය කියලා කියනවා. වචන වැඩි වෙනවා. කච කච වැඩි වෙන පටන් ගන්නවා. ප්‍රපංච කරනවා කියලා කියනවා. මනස පුදුම විදියට ක්‍රියාවත් වෙන්න පටන් අර ගන්නවා. කාපු දේවල් ඔක්කොම දිරවනවා. ඇතුළත කතාවක් යනවා. ඉතින් ඒක පුළුවන් නම් ලැබුණයි කියලා ආඩම්බර වෙන්නත් එපා. නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේක භාවනා කරන යනකොට කාටවත් සිද්ධ වෙන දෙයක්. මේ ඔබට විතරක් වෙච්ච අභ්‍යක්යක් හෝ ලාභයක් කියලා ගන්න පැත්තේ. ඉතින් මේ විදිහට ආකාසානංචයතනේ ආස්වාද ආදීනව දෙක දැනගන්න බැරි නම් යාට ඊගාවට ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. මේකෙම නැතිද? ටැග් ගහනවා. කොහොඳයි කියලා හිතනොත් එතන ටැග් ගහනවා. කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන් ඉදිරි ගමනක් නැති වෙනවා. ඒ නිසා ආකාසානංචයතනේ කරලා කරලා කරලා කරලා ගිය ආස්වාද ආදීනව දෙක දැක්කට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ රූප තියෙන එක හොඳයි කියන එක හෝ නැති එක හොඳයි. නැත්නම් ආකාශය හොඳයි, පට වියකෝ තේජෝ හොඳ නැහැ. නැත්නම් පට වියකෝ තේජෝ හොඳයි, ආකාශය හොඳ නැහැ කියලා මේ ආස්තික ප්‍රත්‍යක්ෂ සහ නාස්තික ප්‍රත්‍යක්ෂ කියන එක දෙකට කඩලා මේ මනාපමනාප දෙක පහල කරන්නේ මේ ආකාසානචෛතසති යටින් විඥාණය වැඩ කරනවා. විඥාණය මේක දෙකකට කඩලා එකක් හොඳයි එකක් නරකයි කියලා කියනවා. එහෙම නැත්නම් මනාපමනාප පහල කරනවා. මේවා නොවේවා දහස් 15. ගාක් ආකාසානංචයතනේ ආදීන වාසස් දැකපු කෙනාට පේනවා මේ ආකාසානංචයතන කොච්චර සියුම්ද ඊටත් වැඩිය සියුම් විඥානයි. විඥානේ මේකෙන් කතන්දර හදලා. කියලා විඥානේ අනන්තයි කියලා. මේ ආකාසානංචයතනේ ඇතිරිති භාවයකට කතන්දර හදන. එතන පඩවියාවෝ තේජෝත් එක මේක ගැටලා දෙකට ආණ්ඩු කරන මේ විඥානයේ ස්වභාවය ඊට යටින් තියෙනවා. නිසා ඒක දැක්කොත් කාටද තේරෙන පටන් අර ගන්නවා ආකාසානංචයත්නේ හැදුවා ගත්තා ආතතියක් එන්නේ තියෙනවා. මේක නැති වුණාට පශ්චාත්තාප. එහෙම නැත්නම් ඒ කැලිච්ච පටවිය අපතේජට වෛර කරලා ආතතියක් ඇති ඒ ආතතිය ඇති කිරීම ඒ ආතතිය විතරම විඥාණයට ආහාරය. විඥාණය ඒක ආහාර කරගෙන ජීවත් වෙනවා. නිසා ඒකෙන් ආතතියක් හදාගන්න. මේ කාමයට ආතතියක් ප්‍රශ්නයක් නැහැ. අර කවන්න රත්තරන් මිනිමුතු අස්යෝ ඒක නෙවෙයි මේ කතා කරන්නේ. මේ භාවනාවේ ලබාගත්ත අභාව ප්‍රඥප්තිය භාව ප්‍රඥප්තියත් එක්ක ගැටලා විඥානය හදන මේ කතාව ඒකට කියනවා විඥානය අනන්තයි කියලා. કોઈ වෙලාවක හරි ඒක දැක්කම තේරෙනවා මේ විඥානය මේ සමස්තය දෙකට බෙදලා ඝටන කැටීම හරහා ස්පිට් ඇන් රූල් කියන පද්ධතියේ මූලිකම ලක්ෂණය. මේ සමස්තය තියෙන එක දෙකට කඩනවා. දෙකට කඩලා දෙක දටනවා. ඒක තමයි අද ඇමරිකන් පොලිටික්ස් කියලා කියන්නේ. ඇමරිකාවේ කරන්නේ ඔච්චරයි. රටක් අල්ලා ගන්න ඕන නම් ඒක ඇතුළේ දෙකට බෙදලා දෙකට දුර්වල පක්ෂයට ආයුධ ටික දෙනවා. වෙස්ටර්න් තින්කින් මේචරම තමයි ඉන්ෆීරියොරිටි තියෙන පැත්තට සපෝට් කරන්නේ. සපෝට් කරන ඒ මනුස්සය නැගලෙනවා හිතා ගන්න බැරි තරම්. උනාට පස්සේ මහජාතියත් එක්ක ගැටෙනකොට එමීට ගිහලා රට අල්ලනවා. ඉතින් ඇමරිකාව කොච්චර පහහරද ඊට වැඩිය මගේ විඥානය පහහරයි. මේ ඇමරිකාවේ නිදර්ශනයක් දුන්නට අපේ හිත කොයි දේ අතහරා හෝ දෙකට බෙදලා ගැටලා මේ දෙක ගැටීම හරහා මේ කරන කතන්දර දිහා බලන්න ගියාම අපිට බාහිර මොකක්වත් ඕනේ ඇතුලෙන් එන එක දිහා බලලා වර එක මේ දේ හොඳයි වර එක ඒකම නරකයි වර එක මේක නරකයි වර එක ඒකම හොඳ වෙනවා අන්නේ විදිහට මේ විඥාණයට කිසිම විලිලැජ්ජාවක් කිසිම ආචාර ධර්මයක් කිසිම සීලයක් මොකක්වත් ඉතින් ඒක විග්‍රහ කරනවා ඒ කල්පන මහත්තයා මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ බෞද්ධ මානසික විද්‍යාව කියලා විඥානයේ මෙතෙක්කල් සම්පූර්ණ තොරතුරු ලබාන් තියෙන්නේ සංස්කාරහරහා සංස්කාර දෙන්නේ විඥානයේ තොර පෙරාප තොරතුරු ටිකක් විතරයි නිසා විඥානයේ කවදාකවත් ප්‍රකෘතිය දැකන්නේ සංස්කාර අවිද්‍යාවෙන් තමයි හැදෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර කියන්නේ පෙර පෙරහන විඥානයේ ආහාර දීලා තියෙන්නේ තන්නේ කර ෆිල්ටර් කරලා ඒ නිසා විඥානේ හිතා තියෙන මේ ප්‍රകൃතිය කියලා. කද්දාකත් ප්‍රകൃතිය විඥාණයට පෙන්වන්න දෙන්නේ නැති තරම් මේ සංස්කාර ත්‍යා වට කරගෙන අර දෙන්නේ අදාළ දොරටු විතරයි. හැබැයි විඥානේ දරුවෙක් තමයි සංස්කාර කියන්නේ. ඒ කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් පත් කරනවා ইনফෝමේෂන් මිනිස්ටර් කෙනෙක්. තොරතුරු පිළිබඳ ඇමතිවරයෙක්. තොරතුරු ඇමති තමයි තීන්දුව කරන්නේ ජනාධිපතිතුමා තොරතුරු. මිනිහ කවදාකවත් ප්‍රකෘති සමස්තෙ පෙන්වන්නේ. ඒ නිසා අපි කොච්චර අවුරුදු 100 ජීවත් වුණත් අපි දැකලා තියෙන්නේ වපර හැෙන් නැත්නම් සන්ග්ලාස් දාලා දැකව දැක්ම. ඒක අයින් කරගනවා කියන එක එනනම් අපි මේ ගත්ත තීන්දුව ඒකාන්තයෙන් පක්ෂග්‍රාහී කියන එක තේරෙන්න ඔය ආකාසානං ඇති කරගත් විඥානේ ඒක හරහා දෙකට කඩලා ගැට ගන්න ගැට ගහලා දිහා බලනකොට මේක විතර අකුසලයක් ලෝකයේ ඇත්තෙම නැහැ. අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන. අපි බාහිර අකුසල් හොයන්න ගියාට මේ තමන්ගේ gedara මර්ගාති තියාගෙන තමයි මේ අනුගේ අකුසල් හොයන්න යන්නේ. අවිද්‍යාව තියෙන තාකල් සංස්කාර තියෙනවා. සකස් කිරීම තියෙනවා. අපි මේ ලෝකයේ අංග සංස්කරණයේ සකස් කිරීම රූපලාවන්‍ය මේ සේරම කරන්නේ මුතු නිර්මාණ ආර්ථික සැලසුම් සේරම කරන අවිද්‍යාව නිසා. ඒ සංස්කරණ තමයි ඒ තමන් හදාගත්ත මේ પરමාර්ථයට යෑම සඳහා කියලා પરමාර්ථ පිටව ගත්තට පස්සේ අදාළ තොරතුරු ටික විතරයි අපි විඥාණයට ලැබෙන්නේ සමස්තය ලැබෙන්නේ මේක තේරුම් අරගත්තා නම් මගේම නිර්මාණ නිසා තමයි මම කොටු වෙලා තියෙන්නේ මම කොච්චර නිර්මාණශීලීද ඒ තරමට මම ට්‍රැප් වෙලා තියෙන්නේ මම නිර්මාණ මොකක්වත් කරන්නේ නැති අමු මම මැට්ටෙක් නා මම කිසිම නිර්මාණශීලියක් නැත්තම් පොඩි දරුවෙක් වගේ ලැබෙන ඕන දෙයක් කක්ක හම්බුණත් කෙසෙකදී හම්බුණත් දෙකටම කක්කක් කියලා කියනවා. කක්කත් ඒ වගේම කනවා කෙසෙකදීත් ඒ වගේම කනවා. අම්මට හිරි කිත. උඩි ගාලා චූ කරුවා ඒ කටි ගා ගන්නවා මූණේ ගා ගන්නවා මාමයි ගා ගන්නවා මූණේ ගා ගන්නවා ගාලල්ලා ඉතින් අපිට පේන්නේ මේක කවදාවත් ශිෂ්ටාචාර නෑ 6 4 තේරෙන්නේ නෑ කියලා. ඌට කියන්න පුළුවන් නම් අම්මා ඔබ මේ සංග්ලාස් වලින් බලාගෙන මගේ දිහා හොම් බැලුවට උඹලාගේ එක ඉන්න ගියොත් මටත් ওই ටික වෙයි කියලා පොඩි එකා කියයි. ඒක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරනවා. ඒ දෙමාපියන්ගේ යුතුයකම වශයෙන්. අයියෝ මේ ටික මැරලා යනවා. අද ගන්න පොඩි ළමයි ටික නැගිටලා ඒ උන්ගේ ලෝකේ. මේ කරන කරකැවිල්ල ඒ වගේම දෙයක් තමයි අපේ රුචර්ජ කණ්ඩික අපේ සංස්කාර ටික කවදාකවත් සමස්ත පින්නන්නේ විඥානය. ඒ සමේ ආකාසානං ඡාත්නේ ඇති වුණත් ඒක පිළිබඳ ඇති මනාපමනාපදියා ඇති නොකර උපාදාන කරන්නේ නැතුව හිටියොත් ඊට යටින් විඥානය කරන සෙල්ලම පෙනේ. හරිම අමාරුයි. තමන්ට තමන්ගේ වැරද්ද දකින්න හරි අමාරුයි. ඒක දැක්කට පස්සේ ඉතන ඔන්නේ විඥාන ආකාසානං ඡාත්නේ මොකද්ද මෙන්න බඩු කියලා ඒක අල්ලගන්න. විඥාන ඡායතනය අල්ල ගන්නවා. එතකොට කියනවා මේ සාහිත්‍ය සංසේ න විඥාන ඡායතනම උපාදිස්සාමිති. න විඥාන ඡායතන නිසිතම් විඥාන භවිෂ්‍යති इति එවමි තේ ගහපති සික්කිතම්. ඊටත් දෙටි ගැඹුරක් යනවා. ඒක නිකන් සාමාන්‍ය භාවනා කරන කෙනෙකුට කියන්න තියෙන්නේ. Tamande යම් වෙලාවක අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා හොඳට පාවෙන මට්ටමේ භාවනාවක් හම්බෙලා යාට තේරෙනවා දැන් ඉදිරියට යන්නේ කියලා ඊට පස්සේ ඒකම පුරුදු කරනකොට එයා දන්නේ නැතුව ඒ ලැබිච්ච හුදකලාවේ ලැබිච්ච විවේකයේ පුදුම ගුණාත්මක වෙනසක් වෙනවා ඒ කරගෙන කරගෙන කරගෙන යනකොට. එයාට ඇති වෙලා තියෙන මේ ඇතිවිචි தත්ත්වය පිළිබඳ පාළුවක් තනකම. නීරස ගතිය. නීරස ගතියක් නෙවෙයි මේක මේකම නැවත නැවත කරගෙන යනකොට බොහෝ ප්‍රබෝධයකින් බොහොම අප්‍රමාදයකින් බොහොම පිපිච්ච මනසකින් ඒතකොට පේන්න පටන් ගන්නවා ඒ ලැබපු විවේකය ඒ ලැබපු හුදකලාව ඒ ලැබපු අනන්ත භාවය සීමාවක් නැති ගතිය නුම ගැඹුරකට යනවා ඒක සාමාන්‍ය මනසත් ඉක්මන මනුස්ස මනස ඉක්මන මනුස්ස මනස තියෙනව තෝරලා බේරලා මම අයිය වෙන්න හදන ගතියනේ අක්ක වෙන්න හදන ගතියනේ එහෙම නැත්නම් අපි කියන මේ බලවතා ජයගනි කියන දිගේනේ අපි ඇවිල්ලා තියෙන මේ පරිණාම ඒකෙන් අපි තිරිසොන්ට වැඩි අද මෙතන ඉන්නේ. නමුත් ඒකම අපිට නිවනට බාධා. අපි සියලු දෙනාත් එක්ක සම මට්ටමේ දාලා බලන්න බෑ. මම මම බලන කොහොමද මම බලවත් වෙලා අනිත් එක්කන චප්ප කරන්නේ. අපි කියන්නේ නම් එහෙම නෙවෙයි. කියන්නේ නම් මේ දක්ෂකම්, නිර්මාණශීලීත්වය, නිෂ්පාදනය, ප්‍රගතිශීලීත්වය කියලා. මේ ඔක්කොගම තියෙන ආත්ම ස්නේහය. අනිත්‍යයට වැඩි මම විශේෂයි කියලා කියන්න හදනවා. මෙන්න මේකට පු탁 පු탁 කියලා කියනවා. යාර තමයි පු탁 ජනය කියලා කියනවා. හැම කෙනෙකුටම වැඩි මම වෙනස්. එක්ක උසස් එක්ක පහත් කියලා ඒ වෙන්වෙන් වශයෙන් අනිකත් එක්ක සමතලිය දාන්න නැතුව මම වෙන් කරලා දාන දාන ගතිය කරන පු탁 කියලා. ඒක දැනගෙන නෑ ඔක්කොම සමානයි කියලා. අනන්තා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගානංගගේ වැලියට කොච්චර ගානක් තියෙනවද? ඊට වැඩි නිවන් දක්ව ඇත්තෝ. ගංගානගගේ වැලියට දෙකක වෙනසක් නැහැ. ඒ වැලියට ඊගාව තියෙන වැලියට සමානක් නැහැ. අතරම හැඩේ වෙනස් නමුත් දෙකම එක වගේ. ඒ නිසා භාවනා කරනකොට කරනකොට අපි අතර සමානාත්මතාවය ඉන්නේ නැත්තම් අපි තාමත් පෙන්වන්න හදනවා නම් එයාට ආකාසානං ඡායතතර තියෙන මං ඊට වැඩිය කියලා මට දැන් විඥානං ඡායතතර තියෙනවා කියලා කුම්බණ්ඩ හදනවනම් ඒකම කොක්කක් කියලා. ඒකම සීමාකාරී සාධකයක් වෙනවා. ඒ නිසා සියලු ගුණ වඩන්නේ කියලා ලොකු සංසය කියනවා. සියලු ගුණ වසංගකරන ජීවත් වෙන්නේ කියලා. ලෝකේ තියෙන හැම ශිල්පෙම කරන්නේ. හැම දක්ෂකමම ලබන්නේ. ඒක නිකන් සිල්බිරිස් වගේ. නිකන් සීමයිය වගේ. එහෙම නැත්නම් මේ සිටිසන් ජෝන් වගේ ඉන්න එකයි තියෙන්නේ. පුදුමාකාර සතුටක් තියෙනවා. කිසිම තැනක අවලවසන්න යන්නේ නැහැ, විසිල් ගහන්න යන්නේ නැහැ, අඬහැර පාන්න යන්නේ නැහැ. මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් කවුරු දෙන දෙයක් කාලා yes sir කියලා ඔළුව ගහලා ජීවත් වෙන්න ගියාම ආයේ වෙන නිවනක් ඕනේ ඒක ඒක භාවනා ඉහළට යන්න යන්න යන්න යන්න වීකරලකට කිරි වදිනකොට වීකරල බිමට රැමෙන්නා වගේ උණ ගහ උඩට යන්න යන්න උණ ගහේ දැල්ලා පල්ලයට හැරෙන්නා වගේ ඒ නියතමානීකම ඒ ඒ අහිංසකකම මේකත් එක්ක ගියේ නැත්තම් බොල් වී කරලා කෙලින්ම හිටින උඩට ඒ බොල් බව පේනවා ඒකේ. ඒ වගේ තමයි මේ සත්පුරුෂයන් අතර භාවනා වැඩෙනකොට ඒ නියතමානීකම එනවනේ අර කතාවක ප්‍රශ්නයක් එන්නේ. එන්නේ එන්නේ හැල් වෙනවා. වෙන කෙනෙකුට ලැබෙන ලැබෙන මාර්ගඵලයක් ලැබෙන ලැබෙන විපස්සනා ඥානයක් අවුලක් වෙනවා නම් ඒක විපස්සනා ඥානයක් වෙන්න බෑ. භාවනා දිනුවක් වෙන්න බෑ. ඒ ලබන හැම දෙයක්ම නෝපාදිස්සාමි. ඒක මම කරගහ ගන්නෑ. ඒක තවත් ළම ළඟාවීම. කියලා විඥාණය අනන්තයි කරගෙන මේ නතර නැතිල විඥානයේ විසින් කරන නාටකමක් ඒකට මහායාන නිකායත් තියෙන විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. මේ මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දා. ඒ විඥානයේ මෛත්‍රී සාගතන ලෝකෙම මෛත්‍රී සාගතයි. විඥාණය හොඳට ප්‍රබෝධමත් නම් මුළු ලෝකෙම ප්‍රබෝධමත්. ඉතින් නිසා භාවනා කරනකොට තමයි තේරෙනවා ව්‍යාරවේ යූපෝ දයායුවා කියලා මේකට පොතක් ලියලා කියනවා ජොන් කබට්සි. What you see that you are කියලා කටුකුරුනේ ඥානන්ද සෝන්ති කියනවා. ඔබට පේනවනම් යමක් ලස්සනද ඒලා හිත ලස්සනයි. ඔබට පේනවනම් යමක් කැතද ඒකලා හිත කැතයි. ඔබට පේනවනම් මෛත්‍රියක් ඒ කියන්නේ හිත මෛත්‍රිය තියෙනවා. ආන්නේ විදිහට මේ පේන්නේ මගේ හිතට. කියන එක තේරුම් ගත්තා නම් අපිට අපේ එක භාවනා කරන අය තමයි මම කවුද කියලා පෙන්වන්නේ. අපිත් එක්ක සම්බ්‍රහ්මචාරීන් මහත්තයලා දක්වන ආකල්පෙන් තමයි මට දැනගන්න පුළුවන් වෙන්නේ මම කොයි විදිහට මම කවුද කියන්නේ. ඉතින් ඒ වට්ටමට ගියාට පස්සේ අපි manussත්වයට කොච්චර සලකනවද කියලා හිතන්න. හැම කෙනෙක්ම possibility එකක් හැම කෙනෙක්ම විභව ශක්තියක්. තාම ඒක මල් බිබිලා නැහැ. හැබැයි හැම කෙනෙක්ම මිනිස්සෙක්. ඉතින් ඒ විදිහට අර ලබන ලබන අත්දැකීම ලබන ලබන ජයග්‍රහණ ලබන ලබන භවනා ඥාන සමත ඥාන ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙනවා ඒක ධර්මතාවයක් කාට හරි වෙලා නැත්තම් එන ඉතින් ඒක බොරු සාමාන්‍යයෙන් කියනවා මේ නිින්ද ගිය මිනිස්සෙක් නැගිටවන්න පුළුවන් හොරට නිදින එක නැගිටවන්න බෑ කියලා කොහොමඩක්වත් බුද්ධිපත්‍ය පෙන්වන්නේ නැහැ. ඉඳාගෙනම නැහැ කොහොමඩක්වත්. ඉතින් අද පඳුරකට කපයින් ගහවම රාතන් අතල හතර දෙනෙක් එළියට යනවා. මේෙන් ගා ගන්න. මෙන්න රණ්ඩු. මෙන්න රෙද්ද උසලා පෙන්නනවා මම රාත් කියලා. මේ පෙන්නිල කොන්නේ. මේකේ තියෙන එන්නේ එන්නේ එන්නේ තමයි වෙන ගැටි. ඒකට තමයි අපේ પરම්පරාව අවුරුදු 2600 තියක પરම්පරාවක් තියෙනවා. කිසිම තැනක අඟ උස්සන්නේ කියන අද විද්‍යාව කියන්නේ මේකේ 100% අනිත් පැත්ත. 100% අනිත් පැත්ත අඳුරේ විතරයි. හීයේ නැහැ. පච්චේමයි තියෙන හරියක් තියෙනවා. ඉතින් මේකටත් විද්‍යාව කියනවා මේ බුදුජානනාංශේ හොයාගත්ත දේටත් විද්‍යාව කිව්වහම පොඩි උන් කරකොලත හැදේවා. මේ තියෙන කුණු අරකට විද්‍යාව කියලා කියනවා. බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේටත් විද්‍යාවයි. හරිම නියතමානී දෙයක්. ඒ නිසා ඉතින් ගියාට පස්සේ විඥානං ඡායතනෙ කියන එක දැනගත්තට පස්සේ නතු ගන්න අහලා තේරුම් ගත්තට පස්සේ ආකින්චඤ්ඤායතනෙ කියන එක කිසිත් නැහැ. අකිංචන. මේ ලෝකේ දෙයක් තියෙනවනම් විඥානය තියෙනවා. ලෝකේ තියෙන හරියක් දේවල් තියෙන විඥානය විසින් මවන්නලා දේවල්. ඒක නැති දෙයකින් හදාගෙන යමක් ඒකට ආත්මයක් දීගෙන මේ කරන රණ්ඩුවක් මිසක් ආ. මේකේ තියෙන තුච්ච විත්ත අනාත්ම දෙයක්. ඒකෙන් මවාගෙන මවා ගන්නෙම අපි මේ කණ්ඩෝනකට කබර ගෑ තල ගෑ කරගන්නේ කණ්ඩෝනකට. එතකොට පේන්න පටන් ගන්නවා මේකේ මුකුත්ම නැහැ. යම් වෙලාවක ඒ විදිහට මේ තීන දේවල් හීනයක් විතරයි. මේ තීන දේවල් විඥානය සංඥාවක් විතරයි. මේ දේවල් මිරිඟුවක් විතරයි. මේ දේවල් මේ නාඩගමකට ඇඳලා කරන භූමිකාවක් විතරයි කියන එක පැත්තෙන් බැලුවොත් ලෝකයේ ශූන්‍ය පැත්තෙන් මායයට මාව පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ශුඤ්‍යතෝ ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති. අපිට යමක් පේනවනම් ඒ පේන වට්ටමින් මායයට මාව පේනවා. ඒකෙදී මේ වෙන විදිහකට ඒ ශාංශයක කියලා තියෙනවා බයිබලයේ. ඔබ කවුරු හරි ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ ගැන විනිශ්චය කරනවා. කිසි කෙනෙක් ගැන විනිශ්චය කරන්න යන්නේ නැහැ. එතකොට ඔබ විනිශ්චයට ලක් වෙන්නේ අපි යම් විනිශ්චය කරගත්තා නම් මේකේ ඒ ප්‍රමාණයට අපිව කැපී පේනවා. එතකොට යක්ෂයා විනිශ්චය කරනවා. ඉතින් අර අකිංචන தත්ත්වයට ගියාට පස්සේ ලා තියෙන දේවල් තියෙනවා තමයි ඒක ඔක්කොම එකයි. ඔය ගුණාත්මක ප්‍රමාණාත්මක විනාශකම් කරන්න යනවා කරනකොට විඥානය තරම් ගන්න පටන් ගන්නවා කතන්දර කරන පටන් ගන්නවා කියලා ඒ අකිංචන භාවය විඥානය ඉක්කොලගෙනත විඥානයේ ප්‍රයෝජනයක් විදියට විඥානයේ ඵලයක් විදියට අකිංචඤ්ඤායතනේ ඒවල් තිබුණට ඒක බුද්ධ ඥානanse පෙන්නනවා කුමර කුමර කාවන් වැලි ක්‍රීඩා කරනවා වගේ මුදල් මුදට ගිහිල්ලා වැලිය වලින් මාලිගා හදන එක එක. ඉතින් මාලිගාව වෙනසක් තියෙනවා මේක වැස්තට කැඩලා යනවා, කුලකට කැඩලා යනවා, රැල්ලට කැඩලා යනවා, වැලි මාලිගා විතරයි. මරණයෙන් එහාට මේ අපි නටන නාටක එකක්වත් නැහැ. ඉන්නකම් කුලල් කාගෙන තෝතෝ වරපල කියාගෙන පිරුවට මරණයෙන් එහාට නැහැ නිසා මලා දේ ජීවත් වෙන්න කියනවා. හොල්මනක් වගේ ජීවත් වෙන්න කියනවා. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් ඇත්ත නැතුවම නෙවෙයි. මේ කැපිපේන දඟල සමාජයේ හිම්පැත්ත නැති වුණාට අනන්තවත් ඉන්නවා තමයි මෙතෙන් ගියොත් පෙනේවි ඒ වගේ මේවා දේවල් සමසේ බලන විශාල පිටසක් ඉන්නවාද ලෝකේ ඒකට හේතුව මේ ලෝකේ දැක දැක දැන දැන මේ පෘථිවිය රත් වීමට යන්න පටන් ගත්තා දැක දැක දැන දැන දූෂණය වෙන්න පටන් ගත්තා දැක දැක දැන දැන චිත්ත දූෂණය ආවා මේකට මොනක්වත් කරන්නේ එක දෙයක් කරලා ඉන්නේ මේ හිත මේවයින් අයින් කරන ජීවිතයක් අන්නේම ජීවත් වෙන පිටිසද වැඩි වෙලා තියෙනවා. පසුගිය අවුරුදු 40න් වැඩි වුණා. ඕනේ නම් ඒගොල්ලන්ට කනෙක් වෙන්න. ඉබේම network එකක් තියෙනවා Taman එතෙන් යන්න. ගියාට පස්සේ වෙනවා අපි හිතනට වැඩි මේ රණ්ඩු සරුවල් කරන ලෝකේ තමයි ජනමාධ්‍ය බාර අරගෙන බැංකු බාර අරගෙන නීතිය බාර අරගෙන ආණ්ඩු බාර අරගෙන කුලල් ගන්න. අරගොල්ලෝ මොකක්වත්ම ගන්නෑ. ඒගොල්ලෝ ඒගොල්ලෝ විවේක බුද්ධිය ගත කරගන්න. එතෙන් අපිට යන්න ඕනේ නම් තමන්ගේ මට්ටමට හිත හදාගන්න. ඒ හොඳට මේ සමාජයේ ඇත්ත ජීවත් වෙනවා කාටවත් පේන්නේ නැහැ. පේන්නේ නැතුවද අපි බලන්නේ මේ සෝබනේ විතරනේ. ඒ නිසා අකින්චඤ්ඤායතනෙ කියන එකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි නැත්තම් යෝගාචාර කියලා. වෙනම නිකායක් තියෙනවා මහායානෙක ගොඩක් ඔය හේපිරිකද ඥානසී ස්වාමීන් වහන්සේ ගොඩක් පොත් ලියලා තියෙනවා. ඒක තියා බලනකොට ඒක මම කියන්නේ මේ බුදුබණට හැයි තියන්න හදනව නෙවෙයි. විකල්පයක් වශයෙන් පෙන්වනවා ඔබට පේන්නේ ඔබ හිතේ තියෙන කැතේ හැටියට තමයි ලෝකේ. බොහෝතරට දියුණු කරන මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. මේකේ තියෙන ශක්ති ටිකක් විතරයි. ඒ ශක්ති තමයි ඔබට ව්‍යාපෝ තේජෝ ආකාද විඥාන කියලා විවිධාකාර වෙලා තිබුණාට ඔක්කොම පටන් ගන්න තියෙන එකකින්. ඒක නිසා මැටි පිට දිහා බලපන් කලිය දිහා බලන්න එපා. මැටි පිට දිහා බලපන් මැට්ටේ හදපු දේ දිහා බලන්න බෑ. ඒක කැඩෙන සුළු. මැට්ට කැඩෙන්නේ නැහැ. ආන්නේ වගේ මුලට යamak තමයි විඥානයේ ඉඳලා අකින්චඤ්ඤායතනට යනකොට මනුෂ්‍යයා තුල තියෙන මේ මූලික ශක්තිය, මූලික ගතිය තේරෙන පටන් ගන්නවා හැම කෙනෙක්ම දක්ෂ වුණත් නැතත් ඒකේ තියෙන පින, ඒ තනාතින බව සම්පත්‍ති කර අවස්ථාවකින් ඔක්කොම සමානයි. අඳුම ගන්න පොඩි ළමයෙකුට අව탁සීරු කරන්න එපා. ලෙඩක් වුණයි කියලා අව탁සීරු කරන්න එපා. අපරාධයක් කරුවා කියලා අව탁සීරු කරන්න එපා. පවක් කිරුවා කියලා අව탁සීරු කරන්න. එහෙම කරන්න අයිතියක් අපිට ඇත්තේම නැහැ. ඒක ඉතින් ඕනනම් පටව ගන්න ඕන එක. ඉතින් දෙමව්පිය හිතන්නේ නෑ නෑ දරුවෝ අපි හදන්න ඕනේ කියලා. නැත්තම් ගුරුවරයා හිතනවා ශිෂ්‍යය හදන්න ඕනේ කියලා. රජුරු හිතනවා රට්ටු හදන්න ඕනේ කියලා. දොස්තරලා හිතනවා ලේඩු හදන්න ඕනේ කියලා. එහෙමනම් ඕම කියනකොට දෙමව්පිය හොඳටම හැදිලා ඉන්න බෑ ඉතර වෙලා. උන්දලා වෙන් කරන කාලේ කරපු දෙල්ලන් එහෙම දන්නවනම් දරුවෝ ඇඳුම් ගලවලා දායි. ඒ නිසා මේ වගේ මේ පටව ගන්න ගතිය අර අන අකිංචන කියන තත්ත්වයට ගියාට පස්සේ unassuming කියලා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. කිසිම තැනක මේ මහවල් කියලා පොරක් වෙන්න හදන්නේ නමුත් ඒකේ ඉන්න බෑ. ඒක බොහොම බොහොම తాවකාලික තත්ත්වයක්. හැබැයි හරියට මේ බල්ලකට ගැස්සෙන වෙලාව වගේ ඒ වෙලාවේදී තේරෙනවා. ඊට පස්සේ ආය ප්‍රකෘති තත්ත්වයට එනකොට සංඥා ඇත්තේ නැති නැත්තේ නැති தත්ත්වයේ නිව සංඥා නා සංඥා කියලා කියලා කියන එක ටිකක් පවතින්න පුළුවන් தත්ත්වයක් තියෙනවා තියෙන සංඥා ටික. තියෙනවා තියෙන හිවනැලි ටික. තියෙනවා තියෙන නිකම් භූමිකා ටික නාඩගමේ ඒගොල්ලෝ නටන ඇඳිල්ලක් තියෙනවා මේක. ආන්න එතෙන්ට යන කම්ම ඒ කියන්නේ අරූප ධානය වල තියෙන තත්ත්ව හතර. ඒ හතරම එකට වැඩි එකක් සිව්. එහෙම නැත්නම් එකට වැඩි එකක් ශිල්පයෙන් ලැබිය යුතුයි. එකට වැඩි එකක් ප්‍රතිපදාවෙන් යා යුතුක්. නමුත් ඒ ඔක්කොදීම ඔක්කොගෙදීම න උපාදී සාමීති මේක මම අල්ලගන්නේ නෑ. මම පහු කරගෙන ගියාට මම මේක අල්ලගන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නෑ කියන එක තමයි මේ අද අපි ගත්ත මේ ආයුධ කට්ටලේ ඒ පාඩම් පන්තියේදී අනාථ පිටින් සිට මට ගන්න. කි ඒකමයි ඇහැ කන දිව නාසය කය අල්ලගන්නේ නැහැ කියලා. ඒකමයි මේ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් කියන උපාදාන අල්ලන්නේ කියලා. ඒකමයි පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා කියන්නේ එක එක එක එක පැතිකඩ වලින් පෙන්න මොකද සමහරවිට සමහර පැතිකඩ ගෝචර වෙනවා. තමාට ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා මේ සියල්ලම දතියුතු නැහැ. ගොඩක් පෙන්වන්නට ඔක්කොම දතියුතු නැහැ. තමන්ට යම් ආකාරයෙන් ඉස්මතු වෙන්නේ අන්නේ ඉස්මතු වෙන තාලෙට එතන හදා ගන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. හදමු මධ්‍යම ප්‍රතිපදාව සුකෝමාකටකින් ගන්න නැහැ. කදාක සුසෝමාකට ගිහින් ඉඳන් යනවා මධ්‍යම ප්‍රතිපදාව දෙන්න කියලා දෙන්නේ නැහැ. එහෙම කන්නේ මේ තමන්ගේ ප්‍රශ්න තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ අනුව තමයි අපිට මේ විසඳුම් මාර්ගය ගන්න තියෙන නිසා ප්‍රශ්නේ තේරුම් ගැනීමට විසඳුම් මාර්ගය තේරුම් ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දවසේ ධර්ම දේශනා මෙතන නතර කරනවා. සිල් දිනාටම සනසි පුදා වේවා කියලා ප්‍රාර්ථනා